දැන් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා සමරතුංග මහත්තයාට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න දෙසට. හොඳයි, අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 11ක් ලැබිලා තිනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ආස්වාස ප්‍රස්වාසයේ හිඩස දකිමින් මම මාස කීපයක සිට භාවනා කරමි. ඔබ වහන්සේට එය පෙර භාවනා වැඩමුළුවකදී ඉදිරිපත් කළෙමි. ඒ සඳහා උපදෙස් ද ලැබුණි. ආස්වාස ප්‍රාස්වාසයේ හිඩස මුලදීම වඩා දැන් මුලදීට වඩා දැන් පරාසයක වැඩියෙන් දැනෙන අතර සතියෙන් එදෙස බලා සිටිමි. කය නිසලය. සිතුවිලි ආවත් ගෙයි දොරකඩට පමණි. දැන් මා මෑතක සිට ප්‍රස්වාසයේ Nirodhe දකිමින්ද භාවනා කරමි. ප්‍රස්වාසයේ ගෙවි යාම සිහින්න ගොස් නොදෙනී විනාඩියක් පමණ තිබී ආස්වාසය නැවත පටන් ගනී. ආස්වාසය ප්‍රස්වාසයේ හිඩස වැඩි වේලාවක් පවත්වා ගත හැක. විනාඩි දෙකක් පමණ වේලාවක් සමහර විට විනාඩි එකහමාරක් පමණ වේ. වාතයේ නාස්පුඩු වලින් ඇතුල් වීම දකින සිත ඇත්තේ නාසිකාග්‍රයට ඉදිරියෙනි. ආස්වාස කරන විට පෙනෙන්නේ කුඩා සිදුරු දෙකකින් සුලන් රැල්ලක් ඇතුළු වන ආකාරයත් එසේ ඇතුල් වීමෙන් පසු පවතින නිසලතාවයත් ප්‍රස්වාස කරන විට අර සිදුරු දෙකින් සුළං ධාරාවක් එළියට සෙමින් එන බව සිත දනී. පසුව නොදෙනී ගොස් විනාඩියකින් හෝ විනාඩි භාගයක් පමණ ගිය පසු නැවත අර සිදුරු දෙකින් වාතය ඇතුළු වන ආකාරය දෙස බලා සිටී. ඒ ප්‍රස්වාසයේ නිහඬ බව නිසල බව ගෙවි යන ආකාරය දකිමින් දිගටම භාවනා කරමි. පිටත ශබ්ද ඇසුනද සිතවිලි පැමිණියාට බාධාවක් නැත. මෙසේ ප්‍රස්වාසයේ Nirodha බලන ආකාරයේ වැරද්දක් පවතිනම් එය નિවරදි කර ඉදිරි මඟ එලිපෙහෙලි කර ගන්න ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කවදා තවද කවදා හෝ මේ හුස්ම ප්‍රස්වාසයෙන් කෙලවර වන නිසා එසේ බැලීම වරදක් නැහැ නේද? ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා නිවනට මගේ පෑදේවා. දැම්ම නිරුද්ධ නොවුනට කවන්න නැහැ. ඉතින් <laughs> මේ මං හිතන්නේ මුලැමැද අග තුනම බලන්න මේ මුල් කාලෙදී එකපාරටම අපිට මේ අර මේ මේකටම විතරක් යන්න බෑ. යන්න එපා. මං හිතන්නේ ඊට වඩා හොඳයි. මොකද මුලදී අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් මේ හැකියතාක් සතිය වර්ධනය කරගන්න. අපිට නොතේරෙන අහුමුළු වලට හොඳට සතිය යොදලා මේ සතිය තීව්‍ර කරගන්න අත්‍යවශ්‍යයි. හොඳට එතකොට මුල කොටස, මැද කොටස, අග කොටස හැම තැනටම සමසේ අවධානය යොමු කරන එක හොඳයි. ඉතින් පස්සේ තමයි ඒක ක්‍රමානුකූලව හැදිලා එනවා මේ නිරුද්ධ පැත්ත දකින්න, වැය වෙලා යන පැත්ත දකින්න ඒක ක්‍රමානුකූලව හැදෙනවා. ඉතින් අපි හුඟාක් ආරම්භයේදීම අග කොටස විතරක් බලන්න උත්සාහ කරද්දී අපිට මැද කොටස තියෙන මැද කොටසත් මුල කොටසත් අහිමි වෙලා යනවා. නිසා දැම්ම ඒ පැත්ත ගැන හිතන්න එපා. ඒ නිසා මුලැමැද අග තුනම සමසේ දකින්න. එහෙම නැත්නම් සම අවධානයකින්. එහෙම නැත්නම් කියනවා නම් එක එකතන එක ප්‍රදේශයකටත් විවිධ වෙනත් ආකාරය අවධානයක් එහෙම නැත්නම් විශේෂත්වයක් නොදී සෑම ප්‍රදේශයෙම හැකි උපරිමින් දැක ගන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. හොඳ. ඔව්. ආ. ප්‍රසාසේ Nirodhe දැක්ක මේ ආස්වාසේ නිරෝධය දකිමින් අර හිදස දකිමින් තමයි භාවනා කරේ. ඒක ඔබ වහන්සේ මට එදා උපදෙස් දුන්නේ. එහෙම කරලා ඒක තව ටිකක් පරාසය වැඩි දියුණු කරගන්න. දැන් ඔබ වහන්සේ මේ මුලැමැදාක බලන්න කියන්නේ මට ප්‍රස්වාසයේ නිරෝධයේද? නෑ නෑ මේ මං හිතුවේ මේ ආරාමක යෝගියෙකි කියලා. <laughs> මොකද මේ මේ මං හිතන් හිතේ නැහැ මේක මේ මෑණියන්ගේ ප්‍රශ්නය කියලා. ඉතින් මම හිතුවේ මේ <clears throat> විස්තර කළ ප්‍රශ්නේ ආකාරයෙන් මම මට තේරුනේ ටිකක් ආරම්භක කෙනෙක් එක පාටම මේ නිරෝධයේ පැත්තට යන්න හදනවා කියලා. අපි සෑහෙන කාලයක් මේක කරපු කෙනෙක්ට නම් ඒකේ වරදක් නැහැ. කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ පවා නිරුද්ධ වී යාම. නිකන් ඒකෙනුත් අපිට අනිත්‍ය සංඥාවක් ගොඩනගා ගන්න පුළුවන්. ගොඩනගා ගන්නවා කියනට වඩා ඒකෙත් නිකන් මේක තමයි මම අවබෝධයක් හදා ගන්න පුළුවන්. දැන් මම මේ හුස්ම ගන්නවා ඒකත් මට පාලනයක් නැහැ. මේ කය හුස්ම ගන්නවා. මම ඉතින් පැත්තකින් නම් බලන් ඉන්නවා. ඊළාට ඉතින් මේ ගත්තට මේක නවත්තගෙන ඉන්න බෑ. මගේ කරගන්න බෑ. ඒක ඉතින් නැති වෙලා යනවා. අර ඒ නැති වෙලා යන සංඥාවෙන්, නිරුද්ධ වීමේ සංඥාවෙන් අතහැරෙන සංඥාවෙන් ඔන්න ආනාපානෙ දිහත්, ඒ කියන්නේ මුල් අවදියේ තියෙන ආනාපානෙ දිහත් ඉතින් ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. එතකොට ඔතෙන්දී අනිච්චානුපස්සී කියලා එහෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය මේ ධම්මානුපස්සනා කොටස් වලට යනකොට අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්ඛති. අනිච්චානුපස්සී පසසිස්සාමිති සික්ඛති. නිරෝධානුපස්සී අසසිස්සාමිති සික්ඛති. ඔය විදිහට කියනවනේ. ඉතින් කියන්නේ මේක මේ වෙලා යන හැටි, වෙනස් වෙලා යන හැටි ඉතින් අර හැබැයි ඔතෙන්දී පොඩ්ඩක් මේක තාම අර ආස්වාසයක් මේක ප්‍රාස්වාසයක් කියන එකේදී තාම අපි සම්මුති මට්ටමේ ඉන්නේ. ඊට වඩා ඔයිටත් පොඩ්ඩක් එහා ගිහිල්ලා අපිට තේරෙනවා නිකන් ධාතු මට්ටමේ මේක නිකන් ඇතිල්ලීමක්. මේක නිකන් රස්නේ ගතියක්. මේක නිකන් සිසිල් ගතියක්. ඒ වගේ නිකන් චලනයක්. අන්න ඒ වගේ තියෙනවා නම් එතකොට තවත් අපි සමීපයි නිකන් ඇත්ත தത്വෙට. සයින්හන්සේ ඒ වගේ தත්ත්වයක් තමයි පේන්නේ දැන් ඔක මං මාස 3ක් විතර වැඩිවනේ ගෙදරදී මම මේක මුගක් පුහුණු කරනවා. හොඳයි. නිරෝධය මේ ළඟදී තමයි මම පස්වාසේ නිරෝධය බලන්න ගත්තේ. දෙකම එකවර බලන්න තවම අමාරුයි. මොකේද දෙකම එකවර කියන්නේ? දැන් ආස්වාසේ හිදස බලල ඉවර වෙලා ඒකට අර වැඩි පරාසයක් යනවනේ. ඒකම ප්‍රස්වාසේ නිරෝධය යන්තම් පේන්නේ. එතකොට අර ආස්වාසේ හිදස වැඩියෙන් බලන්නේ නැතුව ප්‍රස්වාසයේ දෙස යොමු කරොත් අර හිදස කියන්නේ ඒක නිරුද්ධ වේගෙන ගිහිල්ලා නිසල වේගෙන යන තත්ත්වයක් ගිහිල්ලා ටිකක් විනාඩියක් විතර තප්පර 50ක් විතර ගිහිල්ලා තමයි ආපහු ආස්වාසෙත් පටන් ගන්නෙ. ඒක අර හොඳට දැනෙනවා දැන් මේ සියුම් වෙලා වාතයේ පිට වෙන ආකාරය. ඒ ටික හොඳට දැනෙන සතියේ කිසිම වෙනසක් නැහැ හොඳට සතිමත් මම ඒක විනාඩි 45ක විතර කාලයක් තමයි කරන්නේ වැඩිපුර මන් දෙන්නේ සක්මනටයි සක්මන දැම්මට ගාක් කරනවා ඔබ වහන්සිට මම ඉදත් පැහැදිලි කරා දැන් මම ඊයේ ඉඳලා සක්මන මං සිත පැත්තකින් එළියේ තියෙන සිත එතකොට මං සක්මන් කරනකොට මගේ ඉදිරියේ පාදේ නැමින ආකාරය. එතකොට මං සක්මනේ ටිකක් කෙලවරට ගියාට පස්සේ සිත දකින්න මගේ පසුපස කලව ඉඳලා විලුඹ දක්වා ඇඟිලි දක්වා පිටුපසින් පාදයේ දිග හැරෙන ආකාරය. එහෙම දකිමින් තමයි මම දැන් සක්මන ප්‍රගුණ කරගෙන යන්නේ. සිත එක ඔව් දැන් මේ වැඩේ කරද්දී හිතට සිතුවිලි එන අභාවයක් තියෙනවද සිතුවිලි නැතුව සම්පූර්ණයෙන්ම මේකේ සිතුවිලි ආවත් ස්වාමීන් වහන්සේ අරකට තමයි හිත තියෙන්නේ. අර සිතුවිලි ඇතුළ වෙන්නේ නැහැ. අර සක්මනේ ඒක නිකන් මට මේ හරි ආසාවක් වගේ අර මේ ගර විලුම් මෙතන උකුල් ඇටෙන් නැමිලා ඉදිරියට යනවා පස්සට නැමෙනවා ඒක දිහා බලාගෙනම තමයි මම ඒ විනාඩිය පැයක් විතර සමාහලාට සක්මන් කරනවා මම. වරදක් නැහැ. ඔහම යන්න. ඒ කියන්නේ මේක අර ස්වාභාවිකවම දිගහැරනකොට තමයි අපිට අනායාස අනායාසයෙන්. එතකොට කියන්නේ නැත්තම් අපි මේක දැන් අපි ප්‍රෝග්‍රෑම් කරන්න යනවා දැන් මෙන්න මෙතෙන්ට මම එන්න ඕනේ. මෙතෙන්ට මම එන්න ඕනේ. මෙතෙන්ට එන්න ඕනේ කියලා අපි නිකන් කඩයිම් දෙන්න ගියොත් ඒක වෙහෙසක්. එහෙම දෙන්නේ එහෙම නැතුව මේකට නිකන් ස්වාභාවිකව දිගහැරෙන්න දුන්නා නම් ස්වාභාවිකව වැඩෙන්න දුන්නා නම් එතකොට ලස්සන්ට මේක මේ වැඩෙනවා. සාමිනහන්ස අවසර තියෙන්නේ අපිට තියෙන්නේ අර ක්‍රීම පමණයි. යෙදීම පමණයි අතරම තියෙන්නේ. එහෙමයි සාමිනහන්ස කරන්නේ. ඒ දිහා බලා ඉඳීම පමණයි මං කරන්නේ. කිසි වරදක් නැහැ. ඔහොම යන්න. මේ කියන්නේ Tamanට හැබැයි කියන්නේ දැන් අර කලින් තරම් හුඟක් දැන් මෑණියෝ අවුරුදු කීපයක් තිස්සේ කරනවා නේද? ඒ නිසා දැන් අර කලින් තරම් අපි ආරම්භයේදී නම් සතිය නැති හින්දා අරමුණ පවත් ගන්න බැරි හින්දා හුඟක් හිත පිට යන හින්දා අපි ටිකක් මේක බර කළා කරනවානේ. ඔව් දැන් නැහැ. එහෙම නැතුව බොහොම සැහැල්ලුවෙන් කරන්න. එතකොට මේක ගාන්ට පාරට වැටේවි. එහෙමයි සර්. හොඳයි. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට ගරු ස්වාමින් වහන්සේ මා ආනා මම ආසනයේ ආනාපාන සතින් වාඩි වූාට පසු යම් දේවල් අරමුණටපත් වී කයද අරමුණක් වශයෙන් පැමිණ ඒද ක්‍රමක්‍රමෙන් ඇති වී නැති වී යන්නේය. තවද සක්මනේදීද পায় තබන විට නොදෙනී යන්නේය. කයද නොදෙනී පවතින බව දැනේ. කාරුණික ස්වාමින් වහන්සේ මෙය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. හොඳයි. කාගේද ප්‍රශ්නේ මේ? තෙරුවන් සරණයි. මේ මෑණියෝ මොකද්ද දැන් කය නොදැනී යන්නේ මොන මොන විදිහටද කියලා මට පොඩ්ඩක් කියන්නකෝ මේ ආස් සක්මනේදිත් කය නොදැනී යනවද? සක්මනේදිත් නොදැනී යනවා. හහා. මුලින් ආස්වාස ප්‍රසවාස ගත්තම දැන් ඒ ආස්වාස දැනෙන්නේ නැහැ. ඉස්සර දැනෙන දැන් අර භාවනා කරන්න වෙලා දැන් අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. ඒ ටික එහෙම කරගෙන එහෙම පවතිනවා. ඉතින් දැන් සමහර වෙලාවට ආස්වාසය නොදැනිත් යනවා. කයත් සමහර වෙලාවට දකින්න ලැබෙනවා. කය එහෙම ඇවිත් කය නැතුව යනවා. කෑලි වගේ එහෙම බිඳි බිඳි ගිහිලා එහෙම නැතිව ගිහිලා ඒ කියන්නේ දැන් අවධානය එතකොට තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද නැත්නම් එතනින් ගිහිලා නිකන් කයට යොමු වෙලාද කයට යොමු වෙලා දැන් නාසිකාග්‍රේ පවතින්නේ නැහැ හා නිකම් තියෙනවා නිකන් මේ වගේ දැනෙනවා වගේ නිකම් එහෙම නාසයේ අග තියෙනවා වගේ තේරෙන්නේ නැහැ හොඳයි මේ අර කයට යොමු වුණාම සමහර වෙලාවට කය එහෙම වෙන්නේ. වෙලා ඊට පස්සේ කයත් නැතුව යනවා. නැතුව ගිහිල්ලා මට එහෙමම ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. <coughs> එතකොට නිින්ද ගියා වගේ දැනෙනවද නැත්නම් නිින්ද ගිහීමක් නැතුව හොඳ අවදියෙන් ඉන්න බව තේරෙනවද? අවදියෙන් ඉන්න බව තේරෙනවා. තේරෙනවා. නිින්ද නිින්ද නෑ. හොඳයි. කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? පැය දෙකක් විතර. පැය දෙකක් විතර ඉන්න පුළුවන්. ඒකටත් වැඩි ඉන්නත් පුළුවන්. හා හා. එතකොට ඒ කියන්නේ ඒ කාලය ඇතුළතද පැය දෙකක් ඇතුළේ කාල තුළද සිතුවිලි හැම එන්නේ නැද්ද? සිතුවිලි ආවට ඒවත් මේ පවතින්නේ නැහැ. යනවා මේ මට බාධාවක් නැහැ. ගිල නිකන් බාධා කිසි බාධාවක් නැහැ නිකන් මේ වගේ තියෙනවා. හොඳයි. එතකොට සක්මනේදී කොහොමද වෙන්නේ? සක්මනේදී සක්මන් කරනකොට මට මේ සක්මනේ ඉන්නවත් මේ තේරෙන්නේ නැහැ ඒත්. සක්මනත් දැනෙන්නේ නැහැ. මට යන්න දැන් මුල් කාලවලදී දැන් මෑණියෝ භාවනා කරන පටන් ගත්ත මුල් කාලවලදී හොඳට දැනුණාද? මුල් කාලෙදී දැනුණා. හොඳට දැනුණා. දැනුණා. දැන් එහෙම දැනෙන්නේ නැහැ. හොඳයි. කියන්නේ මේ දැනීම අඩු වෙන එක ක්‍රමානුකූලවද උනේ නිකන් එකපාරටම වෙන්න ගත්තද? ක්‍රමානුකූලව. ක්‍රමානුකූලව. හොඳයි. එතකොට සක්මනේදී බැරිද දැන් සක්මනේදී කියන්නේ ඇඟ දැනෙන්නේ නැතුව යනවද නැත්නම් දැන් S2 අරගෙනද කරන්නේ වහගෙනද? S2 මේ වටපිට බලන්නේ නැහැ. කරනවා ඇඟ නොදැනි තමයි යන්නේ. ඇඟ නොදැනි යනවා. එතකොට ඒ කියන්නේ කකුල වදින තැන් මොකක්වත් තේරෙන්නේ නැහැ. එහෙම දැන් තේරෙන්නේ නැහැ. නිකන් බරගතිය වගේ ටිකක් තේරෙනවා ඒකයි. හොඳයි. බරගතිය වගේ තේරෙනවා. දැන් සාමාන්‍ය එදිනදා කටයුතු කරද්දී එහෙම සිතුවිලි එනවද නැත්නම් මොකද තත්ත්වය? එදිනදා කටයුතු කරනකොටත් මේ සාමාන්‍යයෙන් වෙන වෙන දේවල් එන්නේ නැහැ. එන්නේ නැහැ. නෑ, එහෙම හිතට එන්නේ නැහැ. දැන් දැන් වෙන වෙන දේවල් කල්පනා කර කර හුඟක් වෙලා ඒවැයි අහිර වෙලා අතරමං වෙලා ඉන්න ගතියක් නැද්ද? නෑ, එහෙම නෑ. එතකොට එහෙම සිතුවිලි මොන හරි ආවොත් මොකද කරන්නේ? ඒ වගේ ආවොත් මම ඒක ටික බලනවා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. එතකොට ඒක නොදැනීම යනවා. නොදැනීම යනවා. හොඳයි. පැය දෙකක් ඉන්න එපා එහෙනම්. පැය දෙකක් ඉන්න එපා. දැන් අපිට ඕකේ පොඩි සමබරතාවයක් හදාගන්න වෙනවා. දැන් මේ අපි ඕන්ට වඩා මේකේ පැය ගණන් ඉන්න ගියොත් එහෙම සිතුවිලි එන්නෙම නැතුව නිකන් මේ සැඟ වෙනවා වගේ. ඒව නිකන් යටපත් වෙනවා. හැබැයි ඇතුලේ ඔක්කොම මේ කියන්නේ ආසව අනුසය ධර්මයන් වශයෙන් ඉතිරි වෙලා තියෙනවා. නිකන් හිතන්න මෙහෙම දැන් ඔය කෙලස් වල තියෙනවා මට්ටම් තුනක්. සාමාන්‍ය ධර්මයේ සඳහන් වෙනවා මට්ටම් තුනක්. එකක් තමයි නිකන් නිදිගත් අවස්ථාව. ඒකට කියනවා ආශ්‍රම අනුසය අනුසය මට්ටම කියලා කියන්නේ. ඒ කියන්නේ නිදිගත්ත ඒකේ තියෙන බවක්වත් දැනෙන්නේ නැහැ. මේ යට තියෙන ඔක්කොම උනාට දැනෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඕනෝක මොකක් හරි හේතුන් නිසා ඕනෝක උඩට මතුවලා එනවා. මතුවලා ආවම ඒකට කියනවා වීතික් නෑ වීතික්කම නෙමෙයි. අනිත් එක මේ මැද එක පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාවේදී මේ සිතේ දැන් සිතුවිලි දුවනවා. හැබැයි එළියේ කාටවත් කවුරුත් දන්නේ දැන්. තමන් තමන් හොඳට hina වෙලා හිටියට ඇතුලේ ද්වේෂයක් තියෙන්න පුළුවන්. ඒ වගේ පරිඋත්ථාන අවස්ථාවේදී සිතුවිලි වශයෙන් තියෙනවා. අර වීතික්කම අවස්ථාවේ තමයි ඔන්න අපි ගහන්න බනින්න මේ සිල්පද කඩ වෙන මට්ටමට යන්නේ. දැන් මේ අවස්ථාවේදී දැන් අපි හුඟා සමතය භාවනාවකින් වේවා මේ භාවනාවෙන් වුණත් වේවා හුඟක් සමාධිය පැය ගණන් තිස්සේ ඕකම දාන්න ගියොත් එහෙම අර අනුසය මට්ටමේම දේවල් රැඳිලා හිටිනවා යට අර නිදිගත් මට්ටමේම තියෙනවා පරිඋත්ථාන මට්ටමටවත් එන්නේ ඒක සුදුසු නෑ ඒ නිසා මේ පොඩ්ඩක් එච්චර වෙලා යන්න දෙන්න එපා අරමුණු වලින් දැන් ඉඳගත්tාම සක් මේ පරයන්ක ඉඳගත්tාම දැන් මෑනියෝ දවසට කොච්චර වෙලා භාවනා කරනවද? කිදිරිදි කරනවා පැය දෙකක් කරනවද? පැය තුනක් හතරක් කරනවද? හතරක් කරනවා. පොඩ්ඩක් අඩු කරන්න. පොඩ්ඩක් අඩු කළා මේ ඉඳගත්තාමත් පැයකට වඩා ඉන්න එපා. පැයකට වඩා ඉන්න එපා. දැන් පොඩ්ඩක් එදිනෙදා කඩ කටයුතු වල පොඩ්ඩක් යෙදෙන්න. අනිත් අයත් එක්ක පොඩ්ඩක් හැසිරෙනවා, කටයුතු වල යෙදෙනවා. පොඩ්ඩක් දැන් ඇවිස්සෙන්න ඕනේ. දැන් යන්නේ අනිත් පැත්තට. පොඩ්ඩක් ඇවිස්සලා දැන් සිතුවිලි ටිකක් එන්න ඕනේ. සිතුවිලි එද්දි දැක දැක ගන්න ඕනේ. නැතුව මේක අපිට මේ අනුසය අයින් කරන්න වෙන බෑ. මේක හැන්දකින් අයින් කළා දාන්න බෑ. මේක උඩට එන්න දෙන්න ඕනේ. යම්මම් හේතුන් සකස් වෙවි. එක එක කටයුතු කරද්දී දැන් අපිට ඔන්න තේරෙනවානේ දැන් අපි කටයුත්තක් කරනවා. ඒකෙදි ඔන්න දැන් කොහොමද Tamange හිත රිදෙන්නේ? නැත්නම් අනිත් අයත් එක්ක කටයුතු කරද්දී Tamange හිත ගැටෙන්නේ කොහොමද? තමන් ඒකට කැපිලා පේන්න යන්නේ කොහොමද? යම්සි දෙයක් හොඳින් සිද්ධ වුණා නම් ඒක නැවත නැවත ආවර්ජනීය වෙවි කෙනෙක්ව හදන්නේ කොහොමද? මමත්වයක් හැදෙන්නේ කොහොමද? ඔය ඔක්කොම නිකන් අර මේවා හරහාම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නම් මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. උඩට එන්න ඕනේ. ඉතින් මේවා උඩට ආවේ නැත්තම් අපි හිතන් ඉන්නේ මේවා නැහැ කියලා. හැබැයි මේවා සෑහෙන්න තියෙනවා. ඒකයි. එහෙනම් මේ මේ සුද්ධ වෙන සුද්ධ වෙන්න අපි දෙන්න ඕනේ. සුද්ධ වෙන්න ඉඩ ඉඩ සලස්ස ගන්න ඕනේ. ඒ නිසා පැය ගණන් තිස්සේ හුඟාක් ඕකේ යන්න දෙන්න එපා. දවසේ පැයක් කරත් ඇති දැන් මට හිතෙන්නේ. දවසේ පැයක් ඉඳගෙන හිටියත් ඇති. ඉතින් කාලේ පුළුවන් තරම් විවේකයෙන් හිත නිකන් පොඩ්ඩක් හිතට යන්න අරින්න දැන්. හිත බලෙන් තද කරලා තියන් ඉන්න එපා. හිත නිකන් යන්න දෙන්න. කැමති තැනකට යන්න දෙන්න. හැබැයි අවධානයෙන් ඉන්නේ. එයාට ගිහිල්ලා මේ මේ අරමුණු වල කියන්නේ අර වීතික්කම මට්ටමට යන්න දෙන්නේ නැහැ. කියන්නේ සිල්පද කඩ වෙන, අනුන්ට බනින ගහන මට්ටමට යන්න දෙන්නේ නැහැ. අවධානයෙන් ඉන්නේ, සතියෙන් ඉන්නේ. හැබැයි මේ එන දේ දිහා හොඳට දැන් ආවහම සිතුවේලි. ආවහම කෙලෙස් ඒ දිහා දැක ගන්නවා. හැබැයි මේ මගේ කරගන්න යන්නේ නැහැ. එහෙම තේරුම් ගන්නවා. තේරුම් ගත්තාම ඒගොල්ලෝ දුර වෙලා යනවා. ඔහොම වෙන්න ඉඩ අරින්න. තව ටිකක්. හොඳයි. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත ශරීරයේ එකතැනකට කර බලාගෙන සිටියේදී එක්වරම මාව මුලින්මනින්ම සුදු පාට විශාල මීදුම් වලාවකින් වගේ වැසී ගියා. දැන් මාව පැහැදිලිව පෙනෙන්නේ නැත. මම බලාගෙන සිටියා. මම ඉන් බව දන්නේ රිදුම් කැක්කුම් මම ඉන්න බව දැනේ. රිදුම් කැක්කුම් දැනේ. හුස්ම වැටෙන බවත් දැනුනි. මම මුලදී මෙනෙහි කළ තැන දැන් පැහැදිලි නැත. ශරීරයට පහසු බවක් දැනුනි. මම මා දෙස බලාගෙන ටික වේලාවකින් ටික වේලාවක් කල්පනාවෙන් සිටියා. මීදුම එහෙමමයි. තව දුරටත් ඉන්න හිතුනේ නැහැ. මම නැගිට්ටෙමි. ස්වාමින්වහන්සේ මට මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ම්ම් කාගේද දන්නේ? ඔව් පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඊයේ මෑණිය මොකද්ද කිව්වා නේද? ඊයේ මේ හිත මේ හැංගුණා හැංගිලා ගියා වගේ මට හොයාගන්න බැරුව ගියා. ඒ වෙලාවේ ඈත ඉඳන් මේ වෙන හිතකින් වගේ අර ඒ දිහා බලන් ඉන්නවා. ඒ වුණාට ඒ හිත ඒ තැනට යොමු වෙන්නේ හිත ඇතුලෙන් සිතුවිලි හතරක් විතර ආවා නිකන් ගොනු කරනවා වගේ ඒ පළවෙනි වචන එනකොටම මේ ඒක නගන්න දෙන්නේ නැතුව වගේ ගියා. මොකද්ද නටන්න දෙන්න කියලා නගන්න කියන්නේ වචනේ හදන්න ඔව් ඔව් මොන හරි කතාවක් ගොතන්න දෙන්න නැතුව නිකන් එහෙම ගියා පේලි හතරක් වගේ යනකොටද ගියා පළවෙනි පළවෙනි වචනේ එනකොටම නික දැන් එපා කියන වගේ ඒක නැති කියලා ගියා හොඳයි එතකොට අවධානය තිබුණේ කොහෙද දැන් ඒ කියන්නේ සිතුවිලි වලට අවධානය යොමු වුණා ඒගොල්ලෝ ගියා ඊට පස්සේ මෑණියන්ගේ අවධානය යොමු වුණේ කොහාද අර මේ මම මම බලාගෙන හිටියේ මං මෙනෙහි කර කර හිටපු තැනට මොකද උනේ එතන ඒ එතන හිත ආනාපාන සතිය එක්කද යන්නේ? නැහැ නැහැ ස්වාමීන් වහන්සේ මේ මම ඉස්සලා මේ තද ගතිය ඒව බල බලන් හිටියේ. ඊට පස්සේ අර සැහැල්ලු ගතියක් හිතට දැනුන නිසා අර මේ සැහැල්ලු කියන මං කිව්වේ අර පිරිච්ච ගතියක් වගේ දැනෙනවා කියලා. ඒ විදිහට මේ හිස මම බැලුවේ හිසේ තැනකට යොමු කරාගෙන හිටියේ. ඔව්. එතකොට ඒක ඒ ගතියත් නැතිලා ගියා. එහෙමද? නැත්නම් ඒ ගතිය තුලද හිටියේ? ඒ ගතිය තුල හිටියා මේ තව මොකද වෙන්නේ කියලා බලන්න බැරුණා සාමිනාංශي වැඩම කරනාට මම නැකිට්ට. හරි. දැන් එතකොට අර මෙතන අවධානය යොමු කරගෙන හිටියා. එතකොට ඔන්න සිතුවිලිටයක් ආවා. ඊට පස්සේ සිතුවිලි දිහා බැලුවද? නෑ නෑ. අර නැති වෙලා ගියාට පස්සේ මම බලාගෙන හිටියා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා. අන්න එතකොට තමයි මේ හිතෙන් වචන දෙකක් ආව නැති කතා කරන්න බැරි. මීදුම මීදුම වැළඳිනවා. ඒක අද. ඔය ඒක තමයි අද එක ගැන තමයි මම අහන්නේ. අද මේ මේ ඒ පිම්බුණ වගේ ගතියක් තිබුණ සනීපයක්. එහෙම බලාගෙන ඉන්නකොට මේක පාට මේ මේ බැහුණා මේ දුමද රබර් සුදු රෙද්දක් දැන්න වගේ දෙයක්කින් මාව මේ බැහිලා ගියා. හොඳයි හොඳයි. ඔහොම වැහෙන්න දෙන්න. <laughs> ඒ කියන්නේ එච්චර ගණන් ගන්න එපා. දැන් මේ පැත්තෙනුත් යන්න පුළුවන්, මේ පැත්තෙනුත් යන්න පුළුවන්. පොඩක් ඕක හුරු හුරු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දැන් එහෙම වැහිලා ගිහිල්ලා කොච්චර විතර වෙලා හිටියද? පැයක් විතර? මේ තව ඉන්න පුළුවන් මම ඉතින් මේ මෙනෙහි කරන්න දෙයක්වත් නැහැ. ඉතින් <laughs> එහෙනම් ඉතින් එළියට ආවා. <laughs> හොඳයි. මේ කමන්නේ ඕකේ මුකුත් මෙනෙහි කරන්න එපා. ඕක ඇතුළට ගියාම සතුටින් ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න අපිට අර මුකුත් නොකර ඉන්න බැරි ප්‍රශ්නෙනේ තියෙන්නේ නේද? ඔව් හොඳ සැහැල්ලුවක් හොඳ සනීපයක් ඕන තරම් දවසක් උනත් ඉන්න පුළුවන්. එහෙම දැනුණා. ඔව් පොඩ්ඩක් ඉන්න ඉතින්. පොඩ්ඩක් ඉතින් සතුටෙන් ඉන්න. මේ මේකේ අපිට දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ මේ ටික ටික අපිව මේ කාතකින් බැලුවාම දැන් ඔය අපි විවිධාකාර දේවල් කියවනවා, විවිධාකාර දේවල් කරනවා, හොයා ගන්නවා. ඉතින් මේ ඔක්කොම හරි කෙලෙස් වලින් දෙන තල්ලුවකින් තමයි ඔක්කොම වෙන්නේ. බුදුහාඳුරෝ පෙන්වන මේ පාරේදී ලස්සන්ට මේ ඒ දේවල් ටික ටික ටික ටික මේ සමනය වෙනවා. සමනලා අපිට මේ අර නිකන් තියෙන විදිහට ඉන්න දැනට මේ තියෙන මොහොත තුල සතුටින් ඉන්නවා ආයි එතන තියෙන සම්පූර්ණ නිකන් තෘප්තිමත් භාවයක්. නිකන් සම්පූර්ණ يعني දැන් මේ තියෙන මොහොත තුල පූර්ණ තෘප්තිමත් භාවයක් තියෙනවා නම් මට ඊළඟ මොහොතක් ගැන හිතන්න දෙයක් නැහැ. ඊළඟ තත්වයක් ගැන ඊළඟ එකකට තණ්හාවකට යන්න දෙයක් නැහැ. තණ්හාව දැන් අන්න සංසිඳිලා. දැන් මොකද මේ ඉන්න මේ ඉන්න තත්වය තුල මේ දැන් හිත පවතින තත්වය තුල මම සංසිඳිලා ඉන්නේ. මම සම්තෘප්ත වෙලා. එහෙම තත්ත්වයක් තියෙන. එතෙන්දී මම ආයමනාහරි කරන්න කියලා හැදුවොත්, මේක මෙනෙහි කරන්න හැදුවත්, මෙතෙන්දී මෙනමනාහරි මානසිකාරයක් කරන්න හැදුවත්, බුදුගුණ හිතන්න හැදුවත්, ඒ ඔක්කොම ඉතින් මේකට මේ මේ ඉන්න තෘප්තිකර අවස්ථාවට, සම්තෘප්ත අවස්ථාවට හානි කරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් අද දවසේ වාඩි වෙච්ච හැම සැරයක් ගානෙම මේ ඒ පරණ විදිහටම හිත එක තැනක තියාගෙන බලනකොට මට ඔළුව රිදෙන්න වගේ ගන්නවා හිත. එහෙම දැන් දැන් එක තැනකට මෙහෙම කිටි කිටිය තද කරන්න යන්න එපා. එහෙමයි බෙන්ඩ දෙන්නේ නැහැ බලන්න දෙන්නෙත් නැහැ. දැන් දැන් හිතට අතරින් දැන් දැන් අවුරුදු ගානක් තිස්සේ කරනවනේ නේ? ස්වාමීන් වහන්සේ විදර්ශනාව නම් වැඩුවේ නෑ මේ මට කෙනෙක් මුණ ගැහුන්නේ නෑ අහන්න කොහොමද කියලා. මම මගේ හිතුමනාපෙට මේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් අහපු එකකට අර එකකඟ වෙලා හිත කාලයක් ඔහේ තිබුණානේ. ඒක මම ඇඟ ඇතුළට දාගෙන ඉන්නකොට තමයි අර තද ගතිය එනම්මනම් ඒ අවස්ථාවේ තමයි මට මෙහෙට එන්න හරි. ඒවා හොඳට නිරීක්ෂණය කරාද මේ කාලයක් තිස්සේ? ඒ තද ගති බුරු ගති එහෙමත් නැද්ද? එහෙමත් නැහැ. ඉතින් හරියට gederදී භාවනා කෙරෙන්නේ නැහැ නේ. ඉතින් ආයෙත් ගියාට දැන් ඒක තමයි. දැන් දැන් සමහර වෙලාවට එහෙම දාගෙන හිටියට දැන් මේ අර මීදුමක් වගේ ඇවිල්ලා නිකන් සමත පැත්තකින් ඇතුලට යනවා වෙන්නත් පුළුවන්. එහෙනම් තාම අර නිශ්චිතව කියන්න බෑ. හැබැයි එහෙම ගියත් දැන් පොඩ්ඩක් ඉන්න. එහෙමයි. තාමත් හැබැයි සුවේ තියෙනවා. වාඩි වෙච්ච ගමන්. ඔව්. එහෙම ඉන්නවා. ඊළඟට අපි තුමු දැන් ඔන්න මීදුමක් වගේ ඇස් ඉදිරිපිට එනවා. හැබැයි පොඩ්ඩක් දැන් ක්‍රමානුකූලත්වයකට ගියා නම් හොඳයි. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එපා. මෙනෙහි කිරීම කිසිම සේත්ම අවශ්‍ය නැහැ. වාඩි වෙලා බලන් ඉන්නවා. වාඩි වෙලා ශරීරයටද? නෑ ශරීරයටම නැතුව ඕනනම් චූටක් දැනට පටන් ගනිද්දී පටන් ගත්තේ ආනාපාන සතිය හරහාද පිම්බීම හැකිරීමක් හරහාද මොන හරි එහෙම දෙයක් පාවිච්චි කරාද? ස්වාමිනාස මම ඒකක්වත් නැහනේ මට ආනාපානේ දැනුන්නේ නැහනේ. ලොකු ස්වාමිනාසය කිව්වා හිත තියාගෙන ඉන්න කියලා. අදින්නේ නැතුව එතකොට හිත නිකම්ම තැම්පත් මේ මේ මේ ඉරියව්ව තුල තියන් ඉන්නවා. තියන් ඉතින් එතකොට නිකම්ම තැම්පත් වුණා. හොඳයි. එතකොට වැඩි සිතුවිලි එන්නේ මොකක්වත් එහෙම කරදරයක් මුකුත් නැද්ද? ඒත් නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ඒ ඉරියව්ව තුලම විනාඩියක් දෙකක් ඉන්න. හිත හැබැයි දැන් හිර කරගෙන ශරීරය තුල පවත්තන්න එපා. හොඳයි. දැන් නිකන් ආයාස කර විදිහට හිතට දැන් අපි ආරම්භක කාලයේදී කරන්න හැදුවට ශරීරය තුලම හිත පවත්තන්න හැදුවට හිටින්නේ නැහනේ. ඔන්න පිටට යනවානේ අරමුණු වලට දුවනවානේ. ඉතින් අපි නැවත බලෙන් ගෙනල්ලාට ඒ වීරයක් යොදලා තමයි නවත්තන් ඉන්නේ. ඒ වීරය අඩු කරන්න දැන්. ඒ වීරය අඩු කරලා පොඩ්ඩක් සැහැල්ලුවෙන් කය ඇතුලේ පවත්තන්න. ඔන්න එතකොට සිතුවිලි ටිකක් එන්න ගන්නවා. එනවා. එනවද? එතකොට පුළුවන් ද ඒවා දිහා එහෙම මධ්‍යස්තව බලන්න? එනවා. ඉතින් මං හිතුව මොකද්ද උනේ කියලා දැන් ඉස්සර සිතුවිලි ආවේම නෑනේ. එහෙම අවශ්‍ය නෑ. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. දැන් විපස්සනා පැත්තට එද්දී අපේ සිතුවිලි සිතුවිලි වලින් පෝෂණ මේ සිතුවිලි වලින් අපි ප්‍රයෝජන ගන්නවා. සිතුවිලිත් දකිනවා මේක කොහොමද ආවේ මොන හේතුවක් නිසාද එක්ක ආවේ එහෙම නැත්නම් මේවා තියෙන ක්ලේශය මොකද්ද දැන් මේ විස්තර කරන්න අපි දැන් දැන් දවස් ගානක් තිස්සේ එහෙම ඉතින් අන්න වගේ මේ සිතුවිලි වලින් අපි ඉගෙන ගන්නවා. සිතුවිලි මගේ කරගන්න යන්නෙත් නැහැ. ආවයි කියලා එපා කියන්නෙත් නැහැ. ඉතින් ආවනම් ඉතින් ඒගොල්ලෝ දෙහා තේරුම් ගත්තාම අන්න ඒගොල්ලෝ දුර වෙලා යනවා. අනේ හරහා අපෙන් ප්‍රඥාවක් දිනු වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ඒ මට්ටමටත් ඇවිල්ලා තියෙනවා. සමත පැත්තකින් සමාහලාට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් අර හිර කරගන්න නැතුව යන පැත්තකින් පොඩ්ඩක් යන්න දෙන්න. ගියාට පස්සේ සංසිනීමකින් ඉන්න පුළුවන් නම් විශේෂ දෙයක් අරමුණු නොකර ඉන්න පුළුවන් නම් එහෙමත් පොඩ්ඩක් ඉන්න. හොඳයි. ඒ ඒ ඒක දැන් අර ඕන්ට වඩා එක තැනකටම හිත හිර කරන්න ගියොත් ඔන්න ඔලුව කැක්කමයි. ඕන්ට වඩා සක්මනේ දුණත් ඔන්න තද කරලා දාන්න ගියොත් ඒත් ඔලුව කැක්කමයි. සක්මනේදී නිකන් ආවට ගියට වටේට බලා ගියත් නිකන් අපහසුයක් වගේ දැනෙනවා. දැන් දැන් හා හා දැන් කොහොමද යන්නේ? මම නිකන් කකුල් දෙකට ඉත තියාගෙන ඇවිදගෙන යනවා. ඒ වුණාට ඉතින් කකුල තියෙන එකට හිත දාගෙන. ඒත් නිකන් නිකන් අපහසු වාගේ දැන්. දැන් එතකොට දැන් පහසුව දැනෙන්නේ කොයි වෙලාවකට? කොයි විදිහට යද්දිද? නිකයි එහෙම තියනවාද කියලා හිතන්නේ නැතුව හිතන්නේ නැතුව හැබැයි එතකොටත් يعني වෙන වෙන අරමුණු වලට හිත දුව දුව යන්නේ නැද්ද? යන්නේ නැහැ නිකන් සාමාන්‍ය මේ සැහැල්ලුවෙන් හිත තියෙනවා. එහෙමයි. හරි. ඔහම යන්න දෙන්න. ඔහම ප්‍රශ්නයක් නැහැ. ඔහම යන්න දෙන්න මේ අර සක්මන් භාවනාවේදී උනත් වෙන අරමුණු වලට දාන්න යන්න එපා. වමනාවෙන් දාන්න යන්න එපා. සැහැල්ලුවෙන් ඉන්නවනම් සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. ඉඳගෙන ඉන්න භාවනාවේදීත් තද කළා අරමුණකට දාන්න යන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න. සිතුවිලිටයක් ආවොත් ඒක දිහා මධ්‍යස්තව බලලා ඒගොල්ලන්ට මොනවාද ඕනනම් තියෙන්නේ ඇතුලේ කියලා චුට්ටක් තේරුම් අරගෙන යන්න දෙන්න. ඊළඟට අර වගේ මොකක් හරි ඇවිල්ලා නිකන් තමන් හොඳ සැහැල්ලුපත් බතියකට මොකක් හරි ඇතුලට ගියා වගේ හොඳට නිකන් සැහැල්ලු ගතියකට එනවනම් එතනත් සැහැල්ලුවෙන් ඉන්න ඒ කාලෙත් මුකුත්ම කරන්න යන්න එපායි. මෙනෙහි කිරීමක්වත් මොකද උනේ කියලා හිතන්නවත් මොකක්වත් පොඩ්ඩක් එහෙම්ම ඉන්න මුකුත් නොකර. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි මේ දැන් මුලදී මේ ඉස්සෙල්ලා හිත එක තැනක තියාගෙන පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේනේ ශරීරයේ කොටස් වලට දැම්මේ. දැන් එහෙම මොකුත් නැහැ. නිකම්ම ශරීරයට හිත දාගෙන නිදහසේ ඉන්නවා. ඔව්. මෑනියන්ට ඒ ක්‍රමේ හරි ගිහිලා තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් සමහර ගච්ඡරිත වලට ඔක හරියන්නේ නැහැ. මෑනියන්ට ඒක හැඩේ අල්ලලා ගිහිලා තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. නිකන් ඉරියව්ව තුල ඉන්න පුළුවන්. හරිම සරලයි. සරල භාවයේ උපරිම ඇත්තරම. මං හිතුවා එතන මේ භාවනාවක් අචරෙන්නේ මම මේ නිකන් වාඩි වෙලා ඉන්න මේක මොකද තේරුණා කියලා. ඒකේ ඒකේ චරිත ස්වභාව වල හැටි දැන් ඉඩියව තුළ ලස්සන්ට ඔහෙ ඉන්න පුළුවන් නම් එතන නවත්තන් ඉන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. එහෙමයි. හොඳයි. හොඳයි. වහන්සේ. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. දේරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මේ සේනාසනයට ආධුනික යෝගියෙක්මි. දැනට අවුරුදු 3ක පමණ කාලයක සිට භාවනා කරමි. මූලික කමඨාන ආනාපාන සතියයි. පසුව කායානුපස්සනාව, සිත, හේතුඵල, පංචස්කන්ධය, අනිත්‍ය භාවනාව වැඩි වෙමි. ඒ අවස්ථාවේ එක් දිනයක අනිත්‍ය සංඥාව වඩන අතරේ වලාකුලක් මතුවී එහි පාවී ආලෝක ධාරාවක් ඇති විශාල කාන්තාරයක ඉන්නාසේ දැනුනි. ඒ ශ්‍රණයකින් ඇති වී නැති වී ගියේය. ගරු ස්වාමින් වහන්සේ ඉන්පසු කිසිම දිනයක නැවත එවන් දෙයක් නොදුටු වෙමි. මෙම භාවනා සේනාසනයට විත් ඔබ වහන්සේගේ උපදෙස් මත භාවනා කරගෙන යද්දී මගේ සිරුර දින 3ක මැරි ඉදිමී ගිය මල සිරුරක්සේ මගේ අතට දැනුනි. එය පුරා විනාඩි 30ක් පමණ පැවතුනි. අදද එසේ විය. භාවනාවට වාඩි වී විනාඩි දෙක තුනක් යද්දී අරමුණු ගත් එන්නේ නැත. ඔහේ බලාගෙන සිටිමි. සිත බලා සිටිමුත් කයත් නැති බව අරමුණු වෙයි. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් මත කරගෙන යමි. එක දෙක යන දිනවල අවබෝධය අඩු වුණත් දැන් එයි සිහිය පිහිටුවාගෙන කරගෙන යමි. පාදයේ ඇඟිලි විලුඹුව හොඳින් ස්පර්ශ වෙද්දී දාන හිස දක්වා දිවන සියුම් රිදුමක්ද වේ. පසුව සිත ඒ වෙතට යොමු වෙද්දී ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණේ. අපවැනි සසර කතරේ අතරමං වූ අහිංසකයන් එගොඩ කරලන්නට වෙර දරන ඔබ වහන්සේ මෑත යුගයේ පහළ වූ නියම බුද්ධ පුත්‍රයෙකි. ගරු ස්වාමින් වහන්සේ අසරණ මා කෙරේ අනුකම්පා කර මේ ගැටලුව වලට පිළිතුරු ලබා දෙන සේක්වා දෙපා නම් ඉල්ලා සිටිමි. දැනට කරගෙන යන එකේදී ආනාපාන සතියෙන් යද්දී ඔය දැන් අර කියලා තියෙනවා වගේ මේ මලකුණු පේන එකක් දැනට හැමතිස්සෙම වෙනවද? හැම පරයන්කක් ගාන වෙනවද? හොඳයි, තෙරුවන් සරණයි. ඔව්. අවසරයි සම්මින්හන්ස. මට දැන් මේ ඔබ වහන්සේ දුන්න උපදෙස් මත භාවනාව කරගෙන යද්දී දැන් ඒ තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ මට අද්දික තියාගෙන භාවනා කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම තේරුණේ මේ දැන් මෑණියන්ගේ අවධානය තිබුණේ කොහෙද කියලා ආනාපාන සතියද කර කර එහෙමයි එහෙමයි අවධානය තිබුණේ නාසිකාග්‍ර ප්‍රදේශයේ එහෙමයි හොඳයි ඒ ඊට පස්සේ මේ මට තේරුණා මේ කිසිම දෙයක් කියන්නේ හොඳට තේරුණා මේ අර මලමිනියක් දින 3ක් විතර ගියාට පස්සේ ඒක සෑහෙන වෙලාවක් හිටියා ඊට පස්සේ මට හිතුණා මම මැරිලා දන්නෙත් නෑ ඊට පස්සේ <laughs> ස්පර්ශ කරා ඊට පස්සේ තමයි මට දැනීම ආවේ හොඳයි ඉතින් මේ දැන් භාවනාව කරගෙන යනම ඒක හුස්ම රැල්ල හොඳට තේරෙනවා නාසිකාග්‍රකට එනවා ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 3ක් 4ක් වගේ හුස්ම රැල්ල දැනීගෙන ගිහින් ඒක නොදෙනී නොතේරී යනවා. ඉන්පසු අරමුණු එන්නේ නැහැ. අරමුණු එන්නේ නැහැ සෑහෙන වෙලාවක් ඉඳලා පොඩි සිතවිල්ලක් එනවා. එවිට මම මටම අවවාද කරගන්නවා මේ නොදැනුවත්කමද දන්නේ නැහැ අවවාද කරගන්නවා මේ භාවනාවට එළ මේ එන සිතවිලි මොකද්ද මේ පසුපස යන්න එපයි කියන එක. ඉන්පස්සෙ පොඩ්ඩක් වෙලා ගිහලා ආයේ නැවත අර ආනාපාන සතියේ හුස්ම රැල්ල දිගට යනවා එනවා. ඉන්පස්සෙ මුකුත්ම මේ නොදෙනී ඉන්න ඉන්න පුළුවන්. එහෙමයි. හොඳයි. මේ දැන් කියන්නේ ම්ම් ඒ කියන්නේ එකපාර දාර වගේ නිකන් දැනිච්ච දේවල් උනේ. ඊට පස්සේ නිතර නිතර වෙන්නේ නැහනේ. නිතරම නැහැ අද උදේ තමයි උනේ. එහෙමයි. හරි ඒක ගණන් ගන්න එපා. එහෙමයි. ඒක ගණන් ගන්න එපා ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියෙම ඉන්න. එහෙමයි. දැන් අවුරුදු කීපයක් කීයක් තිස්සේ මේ ආනාපාන සතිය මට්ටමින් කරනවද? අවුරුදු දැන් 3ක් 3මාරක් විතර වෙනවා සමින්හන්ස. හොඳයි. දැන් ඒ කියන්නේ අවධානය මෙතනම රඳව ගන්න. ඊළඟට ආස්වාසය ප්‍රාස්වාසය කියන දැන් මෙනෙහි කරනවද නැත්නම් මෙනෙහි කිරීමකින් දයන්නේ නැත්නම් කොහේ බලන් ඉන්නවද? සමින්හන්ස ඉස්සෙල්ලා ඉතින් ඉස්සෙල්ලාම බලනවා මේ හුස්ම රැල්ල එනවා යනවා හොඳට බලනවා. ඊට පස්සේ ඒ ගැන මෙනෙහි කරන්නේ නිකම්ම බලගෙන ඉන්නවා. එතකොට තුනී වෙලා යනවා වගේ තේරෙනවා. හොඳයි. කිසි ගැටලුවක් නැහැ. එහෙම තුනී වෙලා ගියාට පස්සේ මීට කලින් නිකන් කයට එහෙම දාලා කයේ යම් යම් තැන් මේ නිරීක්ෂණය කරලා ඒ වගේ දේවල් කරලා තියෙනවද? මම කළා නැද්ද? එහෙම කළා නැහැ. කළා නැහැ. එහෙම කළා නැහැ. ආ. එතකොට සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව පළවෙනි දවස් දිගේ ස්වාමීන් වහන්සේ හරියට ඒක මීට කලින් කළා තියෙනවද? මීට ඉස්සෙල්ලා කළා තියෙනවා. කන්නට මෙච්චර අවබෝධයකින් කරලා නැහැ. හොඳයි. දැන් ඊට පස්සේ දැන් කරනගෙන යනකොට දැන් සාමාන්‍යයෙන් එක දිගට විනාඩි 25ක් වගේ කරගෙන යන්න පුළුවන්. එතකොට කරගෙන යද්දී බිලුඹට ඇඟිලි වලට හොඳට ස්පර්ශය දැනෙනවා. ඒ වගේම මේ දිගට සියුම් වේදනාවක් එනවා. ඒ සියුම් වේදනාව ගැන බලනවා. බලනකොට ටික වෙලාවක් ගියාම මේ වේදනාව එහෙමම නැති වෙලා යනවා. ඉන්පසු ආයෙ අර කකුල් තියෙන ස්පර්ශය හොඳට තේරෙනවා. හොඳයි. දැන් ආනාපාන සතියේ ආයි අපි පරයන්ක භාවනාවට ගියොත් අර අපි තුමු හොඳට ගෙවිලා ගියා. ඊළඟට ඔන්න සිතුවිලි පොඩ්ඩක් ආවා. ඒකත් දිහා චුට්ටක් බැලුවා. ඒගොල්ලොත් නිකන් දුර වෙලා ගියා. ඊළඟට අපි තුමු මොකක්වත් නැහැ. හිතට යන්න තැනක් නැහැ. හිත සංසිඳීමෙන් ඉන්නවද නැත්නම් නිකන් නුහුරු බතියද ගතියක්ද තියෙන්නේ සතුටින් සැහැල්ලුවෙන් එතන ඉන්න පුළුවන්ද සංසිඳිලා තියෙන්නේ එතකොට පුදුම හිතට සතුටක් මේ හරි සැහැල්ලුවක් දැනෙනවා එහෙම හොඳයි ඒ ඒ සැහැල්ලුව සක්මනේදී ගන්න පුළුවන්ද තාම හරියට ඒක ගන්න බෑ ඒ උනට හොඳට තේරෙන අවබෝධයෙන් ඒදී මේ හොඳට දැනෙනවා තාම ගොඩක් ඒ ගැන කරන්න කැමැත්ත තියෙනවා හොඳයි ඒ උනාට තාම අර අර වගේ මට්ටමක නැහැ හරි කමන්නේ ඔහොම කරගෙන තව ටිකක් හොඳට කරගෙන යන්න. දැන් පුළු ටිකක් සක්මනේදී තව හොඳට ඕනනම් සතිය තව ටිකක් වැඩෙන්න. අර වගේ හොඳින් යටිපතුල් ප්‍රදේශයේ හොඳට බලන්න කොහොමද මේවා වෙනස් වෙන්නේ කොහොමද පටන් ගන්නෙ කොහොමද මේ ඊළඟට පැතිරෙන්නේ කොහොමද අවසන් වෙන්නේ කොහොමද ඔහොම ටිකක් කාලයක් චුට්ටක් තව කළා. කළා හිතටම හිත දැන් ඔහොම ටිකක් කාලයක් කරනකොට හිත ක්‍රමානුකූලව ඒවට යන්නේ නැති ගතියක් එනවා නම් ඉඩ දෙන්න. එහෙමයි. හැබැයි පොඩ්ඩක් මුලින් උනන්දුවෙන් කරන්න. පොඩ්ඩක් කරලා බලන්න. ක්‍රමානුකූලව නිකන් හිත ඒවට යන්නේ නැතුව නිකන් ඊට වඩා පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමැත්ත තේරෙනවා නම් පොඩ්ඩක් එහෙම ඉන්න ඉඩ දෙන්න නිකන් බලෙන් කරන්න යන්න එපා. ඊළඟට බලන්න සක්මනේදිත් අර වගේම මේ අරමුණු වලට විශේෂයෙන් යන්නේ නැතුව දැන් ඕන තරම් දැනෙනවා. හැබැයි දැනන එකට යන්නේ නැතුව එතෙන්ට හිත දන්නේ නැතුව සැහැල්ලුවෙන් අර පරයන්කෙදි දැනෙන සැහැල්ලුවම මෙතෙන්දි ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. එහෙම ගන්න පුළුවන්ද කියලා බලලා මේ ඒ දැනෙන සැහැල්ලු ස්වභාවය. එහෙම කියන්නේ ඒ අරමුණකින් තොරව පවතින ස්වභාවය දැන් නිකන් තමන්ගේ gedara වගේ මට්ටමට يعني හිතේ gedara ඒක තමයි කියලා අරගෙන. දැන් එතකොට හිතේ gedara එතන නම් අපි වැඩිපුර ඉන්නේ gedara නම්. එතකොට හිත පවත්වන්න ඕනේ gedarනේ. අන්න ඒ වගේ තත්වයකට පත් කරගන්න. පත් කරගෙන හැබැයි ඊට පස්සේ ඒක ටිකක් හොඳට හුරු කරගන්න. හුරු කරගත්තට පස්සේ සිතුවිලි <clears throat> වලටත් පොඩ්ඩක් එන්න දෙන්නත් ඕනේ. එන්න දිදී අන්න ඒගොල්ලෝ දිහා බලනවා ආයෙ ගෙදෙට්ට යනවා. ඒගොල්ලෝ දිහා බලනවා ආයෙ ගෙදෙට්ලා ඉන්නවා. ඔන්න ඔය ක්‍රමයකට යන්න තියෙනවා. ඉතින් මේ සක්මන් භාවනාවෙන් ටිකක් ප්‍රයෝජන ගන්න. පරයන්කේදී ටිකක් දැන් ඒ හරියෙන් යන්න තියෙන ප්‍රමාණයක් සෑහෙන දුරට ගිහිලා තියෙනවා. එහෙනම් මේ සක්මණෙන් සෑහෙන ප්‍රයෝජන ගන්න තව ටිකට. තව දුරටත්. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සෑහෙන කාලයක සිට ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. මම දැන් මෙතන වාඩි වෙනවා කියා වාඩි වෙන විටම වාගේ ආනාපානෙ සංසිඳියයි. එවිට ඒ ඇතිවෙන විරාමය හිස් බව කෙරෙහි සිතුවිලි චේතනාවක් නැතුව බලාගෙන සිටිමි. එසේ පැයක්, පැය එකහමාරක්, පැයක් විනාඩි 45ක් වගේ පර්යංකවල සිටිය හැකිය. සෑම පර්යංකයකම වාගේ පැය භාගයක් විතර යන විට පපුවේ ඉහළට හුස්මක් වැටේ. ඒ අර හිස් බවට බාධාවක් නැත. ඒත් අර හිස් බවට බාධාවක් නැත. පර්යංකේ පැයක් සිටියත් ඊට පසු කුමක් කළ යුතුදයි නොදැන සිටියමි. එහෙත් පසුගිය ප්‍රශ්න උත්තරවලදී දැනගන්නට ලැබුණේ සිතුවිලි ගලාගෙන ආවොත් හොඳ බවය. එසේ සිතුවිලි එකක් දෙකක් එයි. ඒවා රාග, දෝෂ, මෝහ වශයෙන් හඳුනා ගනිමි. ඊට වඩා යමක් ඇතනම් පහදා දුන මැනවි. මේ ධර්ම මාර්ගයේ සරලව පහදා දුන් ලොකු ස්වාමින් වහන්සේටත් ඒ සඳහා දැනට උපදෙස් දෙන ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා. සක්මන් භාවනාවේද වම දකුණ වශයෙන් සෑහෙන ප්‍රමාණයක් සක්මන් කර ඊට පසුව මෙනෙහි නොකර සක්මන් කරමි. එවිට සැහැල්ලුවෙන් යන බව දැනේ. හොඳයි. දැන් දැම්මම සිතුවිලි එන්න අපි මේ නිකන් සිතුවිලි එන්න ඉඩ හරින්න අවශ්‍ය නැහැ. මොකද තාම අර මට්ටම් ටිකක් තහවුරු වෙන අවස්ථාව. ඒ නිසා තවදුරටත් ඒකේ සැහැල්ලුවෙන් ඉන්න සක්මනේදිත් සැහැල්ලුවෙන් යන්න සමානලාවට සිත අරමුණු ඇසුරු නොකර ඉන්න මට්ටමක යනවා නම් එතෙන්ට ඉඩ දෙන්න. දැන් සිතුවිලි වලට නිකන් ආවඩන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ දැන් මුල් අවස්ථාවේදී ඔය මට්ටම හොඳට තහවුරු කරගන්න ඕනේ. මේකයි දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා ඒ ද්වේතානුපසන සූත්‍රයේදී එහෙම චේතෝ විමුක්ති සම්පන්නා අත පඤ්ඤා විමුක්තිය කියලා. දැන් අපි චේතෝ විමුක්තියක් කියන එක අපිට තහවුරු කරගන්න ඕනේ. දැන් අනිමිත්ත චේතෝ විමුක්තිය ඊළඟට ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අපි විපස්සනාවේදී භාවිතා කරන්නේ නිකන් අපේ ෂේම භූමිය වශයෙන්. ඉතින් අපිට ඉස්සෙල්ලා මේ ෂේම භූමිය තහවුරු වෙන්න ඕනේ. අපි අපේ ෂේම භූමිය තහවුරු කරගන්න නැතුව එක පාටම ඉතින් ආ දැන් මම මේ මට පුළුවන් වැඩේ කරන්න කියලා හතුරු ගාවට ගියොත් අපේ තන හදාගන්න නැතුව ආරක්ෂක තන හදාගන්න නැතුව තාම අපිට මුහුණ දෙන්න බැරි කම නිසා අපි අහුවෙලා ඉතින් මේ ආයි ගොදුරු වෙන ස්වභාවයක් තියෙනවා. නිසා අපි ඉස්සෙල්ලා මේ තන හදාගන්න කාලයක් ගත කරාට වරදක් නැහැ. ඉතින් අර මම දැන් නිතරම දැන් මෙතන කියන හින්දා අර මේ කීප දෙනෙකුටම මේ එන්න ඕනේ සිතුවිලි එන්න ඕනේ කියලා දැන් මේ හැමෝම දැන් හිතනවා සිතුවිලි එන්න ඕනේ කියලා. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. ටික කාලයක් දැන් ආරම් මේ මේ මේ මට්ටම එන්න පටන් ගත්ත යෝගියා ඒක කරන්න ඕනේ. ඒක යෙදෙන්න ඕනේ. යෙදීදී ඒ తত্ত্বය, ඒ සමාධි මට්ටම. ඒක Tamanට gedara වගේ ඌමනා ඕන වෙලාවක හිතපු ගමන් යන්න පුළුවන් මට්ටමට ඒක අපිට අතගාව තියෙන දෙයක් බවට පත් කරගන්න ඕනේ. එතකන් අපි මේක වඩන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක භාවිතා කරගන්නවා අපේ ඉන්න සාමාන්‍ය හිත පවතින මේ මොකද්ද කියන්නේ මිම්ම වශයෙන් නැත්නම් හිත පවතින නිකන් බංකර් එක වගේ හිත තියෙන gedara වගේ හිතට තියෙන පහසුවක් වගේ නිකන් අරමුළුලින් තොරව කෙලෙසුන්ගෙන් තොරව යන්න හිත පවත්වනවා එහෙම එහෙම සැහැල්ලුවෙන් ඉන්නකොට ඔන්න සිතුවිලි ටිකක් එන්න ගත්තොත් අන්න මෙතන මෙතන අපේ ෂේම භූමියේ ඉඳගෙන අන්න ඒ දිහා බලනවා ඒ දිහා බලනකොට අන්න ඒකේ තියෙන ක්ලේශය අහුවෙනවා. එහෙම නැත්නම් මේකේ හේතුඵල ස්වභාවය අහුවෙනවා. මොනවා මොනවා හරි ඒ ධර්මානුකූල අපිට ඒ වෙලාවේදී වැටහෙනවා. ඉතින් අපි හොඳට මේ තුල තහවුරු වෙලා ඉන්න නිසා මේ ආපු කෙලෙස් ටිකට බැහැ අපිව ග්‍රහණය කරගන්න. එතකොට අන්න මේගොල්ලෝ දුර්වල වෙලා ඒගොල්ලෝ නැති වෙලා යනවා. අන්න පඤ්ඤා විමුක්ති පැත්ත අපි දැන් ටික ටික ටික ටික වැඩිවීමක් වෙනවා. ඒ නිසා එක පාටම මේ කෙලෙස් වලට ආවඩන්න යන්න එපා. ආවොත් ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තෙන් යමු. හැබැයි මේ தত্ত্বය මේ හදාගන්න මේ කෙලසුන්ගෙන් තොර මට්ටම මේ ෂේම භූමිය තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා කාලයක් යොදන්න ඕනේ. ඒ තහවුරු කරගත්තට පස්සේ අන්න ටික ටික ටික ටික මේකෙන් වැඩ ගන්නයි තියෙන්නේ. මේක Taman තේරුම් අරගෙන ගියා නම් හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය මූල කර්මස්ථානයයි. වැඩිපුර අවස්ථාවලදී පරයන්කේ වාඩි වී සුළු වේලාවකින් ආනාපානය සංසිඳේ. සමහර අවස්ථාවල පටන් ගන්න විටම ආනාපානය සංසිඳී ඇත. ආනාපානය සංසිඳුන පසු සියුම් වාත ධාරාවක් ආනාපානයේ සංඥාවක් වගේ නාසාග්‍රය වටා දැනේ. මේ වන විට ආස්වාසිය පමණක් සියුම්වට ඇති බවක් දැනුණා. එය අරමුණ ලෙස තබාගෙන භාවනාවේ රැඳී සිටී. මේ අරමුණත් ගිලිහුණ විට සිතවිලි දෝර ගලාවිත් ඒ ඔස්සේ කතා ගොත ගොතා ගොස් සතිය කැඩී නැවත ටික වේලාවකින් ඉබේම සතිමත් වේ. නාසාග්‍රය වටා අරමුණක් නැති විට කයේ වේදනාව ඇති තැනට සිතගෙනමි තබා ඒ දිහා බලා සිටීමෙන් සිතවිලි ඒම අඩු කරගත හැකි බව ඊතා සතුටින් අද්දුටුවෙමි. සක්මන් භාවනාව සමහර අවස්ථාවල වැලි මලුව දිගේ හතර පස් පාරක් පමණ ස්පර්ශය මෙනෙහි කරමින් සතිය පවත්වා ගත හැක. සමහර අවස්ථාවල විනාඩි කිහිපයකින්ම සතිය කැඩෙන බවද අද්දුටුවෙමි. නමුත් සුළු වේලාවකින් නැවත සතිමත් වේ. මගේ ප්‍රධාන ප්‍රශ්නය සක්මන පටන්ගෙන විනාඩි කිහිපයකින් නිදිමතක් ඇතිවේ. එවිට දෙපැත්තට වැටෙන ස්වභාවයක්ද ඇත. විටක වාඩි වී පොඩ්ඩක් නිදාගන්න සිතුනත් ආයාසයකින් ඒ මැඩක් පවත්වාගෙන සක්මන දිගටම පැයක් පමණ කරගෙන යයි. සිතුවිලි වලින් බාධා පැමුණුනත් එය පර්යාංකයේදී තරම් නැත. කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඒකත් ඉතින් අර නිවන් මොකද්ද මේ නිදිමත එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ඒක මගහැරලා යාවි විශේෂයෙන් වෙනස් කරති තැනක් නැහැ මට නම් තේරෙන විදිහට. තවදුරටත් ඒ කියන්නේ සක්මනේ යෙදෙන්න දැන් පැයක් දුරට ඒ කියන්නේ පොඩ්ඩක් නිදිමතක් මුලින් ආවට පැයක් තිස්සේම වැඩේ හොඳට කරලා තියෙනවනේ. ඒ නිසා ඒ නිදිමතට හේතු මේ හොයන්න යනවට වඩා හොඳයි දැන් අපි අර ඒ විනාඩි 5 ගැන අමතක කළා. විනාඩි 55ක්ම Taman හොඳට කටයුත්තේ යෙදලා තියෙනවා. එහෙනම් පසුතැවීමක් ඇති කරගන්න එපා. නිදිමතක් ආවට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒකත් මග හරා හරවගෙන කටයුත්ත මම හොඳට කළා තියෙනවා කියලා සතුටක් ඇති කරගෙන කරගෙන යන්න මේ විශේෂ උපදේශයක් අවශ්‍ය නැහැ. කාර්යය හොඳින් තවදුරටත් බහුලීකృత කරන්නයි තියෙන්නේ. හොඳයි. ඔව්. එදා කිව්වර මට පුදුම වදයක් වගේ තිබුණා සිතිවිලි සිතිවිලි වලින් වගේ. ඒක දැන් හුඟක් පාලනය වෙලා. අහහ. හුඟක් පාලනය වෙලා භාවනාව ගොඩක් මේ පරයන්ක මේ වැඩස මුලව පටන් ගත්තට වඩා අද වෙනකොට දිනුවක් තියෙනවා. ඔව් දිනුවක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම පැහැදිලි. ඔව්. සක්මනේත් පරයන්කෙත් දෙකේම. ඔව්. ඉතින් දැන් පරයන්කේ දැන් සිතවිලි අඩු කරගන්න එක අර වේදනාවට දැමීමෙන් සාර්ථක බවක් ඇත්තටම දුටුවා. මේ සක්මන සාමාන්‍ය සිතුවිලි එච්චර එන්නේ නැහැ. ඉස්සරත් සක්මනේදී ඔහම නිදිමත ඇවිල්ලා තියෙනවා. ඉස්සර නිදිමත ආවහම දැන් මේ හිත සමාධිමත් වෙනවා කියලා වැරදි මතයක් එක්කලා පරයන්කේට වාඩි වුණා. පරයන්කට වාඩි වුණාට ඇත්තටම ඒ වෙලාවට සමාධිමත් වෙනවට වඩා මං හිතන්නේ නිින්ද ගිය එකයි වුනේ දවස්වල. දැන් ඒක දන්න නිසා කොහොම හරි ඉවසගෙන ඉවසගෙන එක විනාඩියකටවත් වාඩි වෙන්න යන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ ගන්නවා. වෙහෙස කරයි සමහර වෙලාවට එන නිදිමතේ වැනි වැනි දෙපැත්තටම යන විදිය. එනකොට කොහොම හරි එක කරගෙන ගියා උනන්දුවෙන්. දැන් කොහොම සක්මනේ යනකොට අතරමඟදීවත් නැවත ඒ தත්ත්වය එන්නේ නැද්ද? එනවා ටිකක් වෙලාවක් අර බොහොම අපහසු තත්ත්වයේ තිබිලා ඊට පස්සේ ආයේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙන සමහර. මම කියන්නේ එහෙම නෙමෙයි. යාති මුලදී ඔන්න නිදිමත ගතියක් අත්දකින්නවනේ. ඊට පස්සේ ඊළඟට අපි තුමුන් දැන් ටිකක් වෙලා ඔන්න පැය භාගයක් විතර යද්දී නැවතත් එන්නේ නිදිමත ගතිය එනවද නැත්නම් අර නිදිමත ගතිය එන්නේ මුල් විනාඩි 5 6 විතරද? නෑ නෑ එක සැරයක් ඇවිල්ලා ඒක ආසේ කියන්නේ කොහොම හරි ඒක මැඩපවත්වාගෙන සක්මන කරගෙන ගියාම ඒ වෙලාව විතරයි. ඒ පැයටම ආයෙ එන්නේ ආයෙ එන්නේ නැහැ. ආයෙ කවදාවත් එහෙම ඇවිල්ලා නැහැ සම්. හොඳයි හොඳයි. එහෙමනම් දැන් මෑණියෝ අවුරුදු කීයක් විතර කරනවද? සෑහෙන කලක් කරනවා. හැබැයි ඒ ඇත්තටම උනේ කැඩුනා කැඩුනා මගෙන් මගේ කැඩුනෝ ගොඩක් එක එක හේතු නිසා මේ ඒක කරගෙන යන්න බැන විශේෂයෙන්ම ගෙවල් වල ප්‍රශ්න නැහැ ඊළඟට දැන් සාමාන්‍යයෙන් අනිත් කටයුතු කරද්දී හුඟක් සිතුවිලි බහුලද හිත? සිතුවිලි බහුල ගතිය මුල ඉඳලාම තිබුණ භාවනාව පටන් ගත්ත දවසලම ඊට පස්සේ ඒක පාලනයක් වුණා. ඒක එහෙම බහුල වෙන්නත් ඇත්තටම එදිනදා ජීවිතෙත් එක එක ගොඩක් ප්‍රශ්නත් ඒක තමයි. එනවා. ඒ ඒ වගේ තත්වයක් දැන් මේ කියන්නේ මෑනියෝ ඉන්න කියන්නේ වෘත්තීන් හරමේ එක ඔය කියන්නේ <coughs> ඔය ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ කියන්නේ හුඟක් කියන්නේ මෙහෙම කියන්න පුළුවන් <clears throat> යම් යම් කටයුතු වල බහුලව නිරත වෙනවා නම් කාර්ය බහුල ජීවිතවල යෙදෙනවා නම් ඊළඟට හුඟක් ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ සිතුවිලි එනවා සෑහෙන එනවා ඒක ඉතින් වීරයෙන්ම තමයි කඩන්න තියෙන්නේ මුලදී ඒක වෙන මේ ක්‍රමයක් නැහැ ඉතින් හැබැයි ඉතින් සෑහෙන කාලයක් කලින් දැන් ක්‍රම සහ විදි අහුවෙලා තියෙනවානේ ඔව් සාමින්වහන්සේ ඒ නිසා ඒවා භාවිතා කරන්න ඒවා පාවිච්චි කරන්න පාවිච්චි කළා පොඩ්ඩක් ආයි නැවතත් උනන්දුවෙන් ගන්න. හැබැයි දැන් උත්සාහ කරන මේ විදිහට. දැන් භාවනාවේ නිරත නොවන අවස්ථාවලදී භාවනා නොකරන වෙලාවට හිත වෙන වෙන අරමුණු වල දුවලා නිකන් අතරමං වෙලා ඉන්න දෙන්න එපා. ඒක තමයි හුඟක් වෙනවා ඇත්තට. ඒකත් වෙනවා තමයි නවත්ත ගන්න තියෙන්නේ. ඔව් ඒකත් වෙනවා තරහත් යන. <coughs> ඔව් ඉතින්. කරගන්න ඕන භාවනාව <laughs> ඒ ඕනකම තියෙනවා. හැබැයි කරගන්න විදියක් නෑ. ඒක තමයි. එතකොට ගැටෙනවා. මම මමත් එක්කම ගැටෙනවා. ඒක තමයි. මේ ඒ කියන්නේ ඒක එහෙම ගැටලා හදන්නත් බෑ. ගැටලා කරන්නත් බෑ. එහෙමත් තේරෙනවත් එක්ක ඒ වුණාට ඒකට මම මමම තාම සොලියුෂන් එක හොයාගෙන නෑ. හැබැයි හොඳට භාවනා කරා කාලයක්. ඊපස්සේ පස්සේ ඔව්. එහෙනම් ඒ කියන්නේ දැන් විපස්සනා මුහුණුවරෙන් බලනවා නම් විපස්සනාව වැඩෙන්න නම් ප්‍රධාන පැත්තක් තමයි මේ හිත කතන්දර ගොත ගොතා අපි සෑහෙන කාලයක් ඉන්න එක නතර වෙන්නම ඕන. අපි ගිහිල්ලා ඕන දැන් භාවනා කරන වෙලාවෙ නෙමෙයි. භාවනා කරන වෙලාවේ කොහොම හරි අපි අරමුණකට හිර කළා ඔක නාත්තන් ඉන්නවනේ. ඒ වෙලාවම එහෙම නෙමෙයි. අපි වෙන වෙන කටයුතු කළ කරද්දී දැන් මහණියෝ තමන්ගේ රැකියාවේ නිරත වෙනකොට දැන් හිත හිතා ඉන්නවනේ අරයා මෙහෙම කරා මෙහෙම කරා මේක මෙහෙම වෙන්න ඕනේ අරක මෙහෙම වෙන්න ඕනේ එහෙම කියලා දැන් අපිට ඒ කටයුත්තට අදාළව පොඩ්ඩක් හිතන්න ඉතින් කරන්න වෙනවා. ඒක වෙන ක්‍රමයක් නැහැ. කරන්න වෙනවා. නමුත් ඊට මෙහා අපි හුඟාක් වෙලා ඒ කටයුත්තෙන් බැහැරුණ වෙලාවටත් ඒ කටයුත්ත නිම කරපු වෙලාවටත් අවසන් කරපු වෙලාවටත් අපි තව තව නිකන් අනාගතය ගැන හිත හිතා ඉන්නවා නම් මේක මේ අර කරපු දේවල් ගැන පසුතැවි තැවි ඉන්නවා නම් ඒවා ගැන මීට වඩා මෙහෙම කරන්න තිබුණා නේද කියලා හිත හිතා ඉන්නවා නම් ඒ අන්න ඒවා ටික කපලා දාන්න. ඒවා ටික කපලා දාලා නිකන් හිතන්න මම මේ වෙලාවේ ගන්න තීච්ච නිවැරදිම තීරණේ ගත්තා. අරගත්තා මම එතෙන්දී නිවැරදි දේ කරා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම කියලා පොඩ්ඩක් පොඩ් අවවා Tamanටම වාද කළා අර හිත අයාලේ යන ගතිය කැඩෙන්න ඕනේ. හිත අයාලේ යන ගතිය අඩු කරන්නම ඕනේ. ඒක එහෙම නොකර අපිට විපස්සනාවේ ඉස්සරහට යන්න අමාරුයි. ඒක ඒක අපි මේ සක්මනේදී පරයන්කේදී විතරක් කළා වැඩක් නැහැ. ඒ ඒකේ ඒක හොඳට ඒ සක්මනේදී පරයන්කේදී කරගන්නා සීමා කිරීම හිත ඉබාගාතේ කතන්දර ගොතකොත යන ගතිය අඩු කිරීම හොඳට අපේ මුළු ජීවිතේටම පැතිරෙන්න ඕන. නැතුව මේ විතර්ක සමනය නොකර නැත්නම් ප්‍රපංච දුරු නොකර විතර්ක සමනයකට එන්න බෑ. දැන් ඔය මෑනියෝ භාවනාවට වාඩුණාම විතර්කේනවනේ. විතර්කේනවා කියන්නේ සිතුවිලි එනවනේ. ඉතින් ඒක නවත්තන්න බෑ. අතන අර කතන්දර ගොතකොත යන එකට අපි ඉඩ දීලා තිබුණොත්. එහෙනම් දැන් දැන් අපි තුමු විනාඩි 10ක් තිස්සේ ඕන්න මොකක් හරි අරමුණක් ඔස්සේ හිත හිත හිත හිත යනවා කියලා. ඒක අඩු කරන්න වෙලේ පහට. යන්න දෙන්න එපා. මේ අවස්ථාවේ තේරුම් ගත්තනම් තේරුම් යනවනේ දැන් මම මේ හිත හිතා ඉන්න කියලා. එතනින් නතර කළා බලන්න ශරීරයට හරි මොනවා හරි මේ දැනෙන දෙයකට ගන්න ඕන. කය තුලට ගන්න. එහෙම නැත්නම් හිත ඇතුලට අරගෙන මොන හරි දැනට කරන වැඩේට ගන්නකො. අඩු තරමින් තමන් යම් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා නම් කෙනෙක්ගේ මොන හරි දෙයක් බලනවා නම් ඒ දෙයට ගන්න. වර්තමාණයට ගන්න විශේෂයෙන්. වර්තමානයේ තුල ඉන්නවා නම් වෙනහානි අඩුයි. වෙනහානි අඩුයි. ඒතර වර්තමානයෙන් තුලට ගන්න ඊළඟට වර්තමානයේ විශේෂ කටයුත්තක් Tamanට නැත්තම් ශරීරය තුල ඇතුළට වගේ ගන්න. එතකොට මේ ශරීරයත් එක්ක ඉන්නකොට හරීම කියන්නේ හිතට කිසි හානියක් වෙන්නේ අපි අපි මේ භාවනාවේ කරන දේවල් භාවනා වැඩමුළුවකදී කරන දේවල් එහෙම නැත්නම් දියුණු කරගන්න ಗುಣධර්ම අපි රැකගන්නේ නැත්නම් ඉතින් මේක කොච්චර කරත් ඉතින් හොදපාලුවට යනවා ඉතින් අපි දැන් කට්ටියම ඉතින් මහන්සිලා දැන් කරනවනේ නේද? ඉතින් අපි ඊළඟට ගෙදර ගිහිල්ලා ඔහේ ඉබාගාතේ යන්න දෙනවා නම් අපි ඉතින් ඔය මොන හරි බල බල සින්දු කීකේ ඉන්න ගත්තොත් ඉතින් ආයෙ ඉතින් බින්දුවටම වැටෙනවා. <laughs> එහින්දා දැන් ක්‍රම ටික දන්නවා දැන්. එහින්දා හානි වෙන තැන් තේරුම් ගන්න. කොහෙද හානි වෙන්නේ මට? විශේෂයෙන්ම හානි වෙන්නේ මෑණියන්ගේ වගේ කෙනෙක්ට හානි වෙන්නේ හිතීම හරහා. සිතුවිලි වලට යනවා. කරගෙන කටයුතුත් එක්ක හිතවිලට යනවා. අනිත් එක අපේ يعني චරිත සිතුවිලි බහුලයි, විතර්ක බහුලයි. අයිම දේම තර්කානුකූලව හිතන්න යනවා. තර්කනේ දානවා මෙහෙම දානවා මෙහෙම වෙන්න පුළුවන් අරම වෙන්න පුළුවන් කියලා සෑහෙන්න හිතනවා. මේකම කරදරයක්. මේකම භාවනාවට බාධායි. සරල වුණ තරමට අන්න දැන් අර එක්කෙනෙක් කතා කරේ මේ ඉරියව්වට දාගත්තා මොකුත් නැහැ ඔහේ ඉන්නවා. එහෙම ඉන්න බෑනේ. <laughs> මලාට ඉන්න බෑනේ නේද? <laughs> ඒකයි. ඉතින් ඒ චරිතවල හැටි. සමහර චරිත තියෙනවා ඉරියව්වට දාගන්නවා ආස්වාස ප්‍රසවාස ඕනෙත් නැහැ පිම්බීම හැකිලිම ඕනෙත් නැහැ ඉරියව්වට දාගත්තාම හිත ඉන්නවා gedara වගේ. ඉතින් එහෙම හැමෝටම බෑ. ඉතින් මේ අර හුඟක් ඉගෙනගත්ත අයට ගාක් දේවල් දන්න අයට තියෙන ප්‍රධාන ගැටලුව ඕක තමයි. ඕකෙදින් පුළුවන් තරම් විතර්ක සමනය කරන්න ඕනේ. බලෙන්ම මට්ටු කරන්න ඕනේ. මට්ටු කර කර යන්න ඕනේ මේ මෙතන ඉන්න ඕනේ. දැන් ඉන්න ඕනේ වර්තමානයේ. දැන් සතිය පවත්වන්න ඕනේ. දැන් ඔය එක එක ඒවා හිත හිතන ඉඳලා වැඩක් නැහැ කියලා තමන්වම තමන් මට්ටු කරගන්න ඕනේ. නැතුව නම් හදන්න බෑ. සින්දු අහන්නේ ටීවී බලන්නේ නැහැ. ධම්මජීව සම්තුරන් සාමිනහසගේ ධර්මදේශනාවක් අර ඒ මම ගොඩක් සාමිනහන්සෙම දීපුව තියෙන ඒව එකක් අහනවට වඩා gedara වැඩ වලට අමතරව ඇත්තටම වෙන දැන් නැහැ. ඒක නම් කරන්නෙම නැහැ කිසිම දෙයක්. බලන්න මම කියන්නේ ධර්ම දැන් ධර්මයක් සෑහෙන දන්නවනේ. ඉතින් පොඩ්ඩක් ඒ වෙලාවේ පොඩ්ඩක් හිමිට සක්මනකේ දෙන්න. කයත් එක්ක ඉන්න. සක්මනේ ඒකත් කරනවා. ඇත්තටම ලනුපැදුරු අපි ගාල්ලෙන් ගින වෙලාවේ අපි ගෙවල් වලට ලනුපැදුරක හරි පොඩ්ඩක් නිකන් ගෙදර තියෙන කොරිඩෝ එකක හරි පොඩ්ඩක් නෑ මම ලනුපැදුරක් අරගත්තා. ඉතින් ඒක නිසා ලනුපැදුරක එහෙම පොඩ්ඩක් අර මේක යෙදෙන්න දාන්න. කය තුල දැන් සක්මනේ ඉන්නකොට අපි හැමතිස්සෙම කයත් එක්කනේ ඉන්නේ. අනිත සක්මන හරි සැහැල්ලුයි. මේ කියන්නේ සතුටක් එනවා, සැහැල්ලුවක් එනවා. ඉතින් කයත් කයත් එක්කම ඉන්නවද දැනුවත්වම. වෙන දේවල් හිතන්නත් එපා. සැහැල්ලුවෙන් ඔහේ කයට සක්මන් කරන්න දීලා පොඩ්ඩක් බලන් ඉන්න නිදහසේ. නිදහසේ. වෙන වෙන වෙන දේවල් හිත හිත සක්මන් කළා නම් වැඩක් නැහැ. <laughs> කය කය කරන දේත් එක්ක හිත තියන්න ඕනේ. කය ඉන්නේ දැන් සක්මන් කරගෙන කර කරන අන්න කයත් එක්ක තිබ්බා. දැන් ඉන්නේ වාහනයක් එලවෙලෝ නම් අන්න එතන තියන්න ඕනේ. දැන් ඉන්නේ නිකන් හිටගෙන නම් අන්න හිටගෙන ඉන්න එකේ හිත තියන්න. ඔගේ ඉන්න ඉරියව්ව තුළ හිත තිබ්බනම් ඔන්න සෑහෙන්න විතරක අඩු වෙනවා. සෑහෙන්න හිත අයාලේ යන ගතිය අඩු වෙනවා. ඒක කරන්නම ඕනේ. වාහනේ යනකොට පාරේ ඔව් පුළුවන් ඒ චොට්ට අමාරුයි ඇති වෙන තරහ යනවා ඔව් අන්න ඒකනේ වෙලා තියෙන්නේ <laughs> ඉතින් හැබැයි ඉතින් උත්සාහයෙන් ගොඩ ගන්න පුළුවන්. උත්සාහ කරොත් ගොඩ ගන්න පුළුවන්. ඉතින් දැන් ඔය වගේ මෑණිවරු ගොඩ ගන්න තරමට හරි වටිනවා. ඒ හින්දා ඔක ගොඩ ගන්න ගොඩ කියන්නේ හැබැයි Taman දැනුවත් දැන් Tamanට ප්‍රඥාව පැත්තෙන් හුඟක් යන්න පුළුවන් හින්දා තමන්ම වැටෙන තැන් තමන්ම පිරහෙන තැන් තේරුම් තේරුම් ගනිමින් ඒ තැන්වල වළක්ව ගන්න ඕනේ. නුවණ පාවිච්චි කරන්න කොහෙද මං වැටෙන්නේ කොහෙදද මට හානි වෙන්නේ ඒ තැන් තේරුම් ගනිමින් එතෙන්ට මේ එතනින් බේර ගන්න. බේර ගනිමින් යන්න. කරගන්න පුළුවන්. හොඳයි. හොඳයි හොඳයි. දෙනුවන් සන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දිගටම කරගෙන යාමේදී ඉදිරි ඉරියව්වට පමණක් සිත හොඳින් පිහිටන විට කම්මැලිකමක් දැනෙන බව ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගතිමි. දිගටම සක්මන් භාවනාව කරගෙන යන විට හිත සක්මනෙහිම පිහිටන විට නිදිමත ගතියක් දැනේ. තවදුරටත් සක්මන් කිරීමට නොහැකි ලෙස දැනි කකුල් පැටලී යන ලෙස දැනේ. එවිට පරයන්කයට යයි. එවිට හුස්ම දැනෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසය වෙන්කරගත නොහැකි ලෙසය. ක්‍රමයෙන් සියුම් වී යයි. මෙසේ බොහෝ වේලාවක් සිටිය හැක. සමහර විටක සිතවිලි නොකඩවා ගලාගෙන එයි. එක දිගටම සිතුවිලි පැමිණේ. ඒත් <clears throat> ඒත් ඔහේ බලා සිටි. නවතත් සිතුවිලි ගලන ප්‍රමාණය අඩු වී යයි. නැවතත් හුස්ම රැල්ලට හිත පිහිටයි. ස්වාමින් වහන්සේ මා සිතුවිලි සලකුණු කිරීමට නොගොස් සිතුවිලි යන දෙස බලා සිටි. මෙය නිවරදිද? නැත්නම් රාග, ద్వේෂ, මෝහ වශයෙන් වෙන්කර හඳුනාගත යුතුයද? ඊයේ බොහෝ දිනකට ලැබුණ පිළිතුරු අනුව මෙසේ ඇසීමට සිත්විය. කරුණාකර පහදා දෙනසේක්වා. අ නෑ කියන්නේ රාග දේශ මොහ වශයෙන්ම බලන්න ඕනේ නැහැ. ඒක Tamante ඒ වෙලාවේ කියන්නේ ඒක බලන විවිධ ක්‍රම ඉතින් ඕවා කොයි දේ කරත් වරදක් නැහැ. ඒ කියන්නේ රාගද්දම රාග සිතුවිල්ලක්ද මේ ආවේ කියලා තේරුම් ගත්තත් ඔන්න රාග සිතුවිල්ලක් නම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගැනීම හරහාම අන්න ඒක දුර වෙලා යනවා. අපි ඒකට අහු වෙන්නේ නැහැ ඊළඟට. දැන් ඊළඟට ද්වේෂයක්ද මේ ඇවිල්ලා තියෙන එක ඒ තේරුම් ගැනීම හරහා ඔන්න දුර වෙලා යනවා. ඉතින් එහෙම නැත්නම් තණ්හාවක්ද මේ කියලා ඒ පැත්ත බැලුවත් ඒත් දුර වෙලා යනවා. ඉතින් කොයි දේ වුණත් හොඳයි. ඊළඟට මේ එහෙම නැත්නම් මේතන මේ තියෙන මේ තනි ඒකකයක් වශයෙන් නැතුව මේක නිකන් සමූහයක් මේක නිකන් වැලක් මේක නිකන් එකකට එකක් ඈඳිච්ච දෙයක් කියලා ඒ අර තියෙන නිස්සාරත්වය තේරුණත් ඒත් දුර්වල යනවා. ඒ කොයි ක්‍රමේ භාවිතා කරත් වරදක් නැහැ. ඔය කොයි ක්‍රමෙත් මෙන්න මේක අරිට වඩා සුදුසුයි කියලා මේ වර්ග කරන්න බෑ. ඒ Tamanට ඒ වෙලාවේ මතක් වෙච්ච ක්‍රමයකට දාන්න කිසි වරදක් නැහැ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේදී නාසිකාග්‍රේ හුස්ම රැල්ල දිහා දිග වේලාවක් බලා සිටියෙමි. සිත පිට ගියේ නැත. එසේ බලා සිටියේදී මාගේ නාසය ඇදවි ඇදවි යනවාක්සේ මට දැනුනි. මම කෙලින් සිටීමේ උත්සාහ ගතිමි. මූණත් පැත්තට යනසේ දැනුනි. ඇස්සර නැවත හුස්ම දෙස බැලුවෙමි. එවිට රතුපාට වලාකුලක් අස්සෙන් ඈතට ඈතට යනා වගේ සේද පෙනේ. ඒ අතරතුර සිතද පිටයයි. වෙනත් සිතුවිලිද එයි. නැවත හුස්ම දෙස බලා සිටීමට උත්සාහ ගත්ෙමි. ස්වාමින් වහන්සේ මෙය පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. මේ ඇස්සරින්න එපා. දැන් අර දැනෙන දේ Tamanට සමාලාණියන් බෙල්ල හැරුණා වගේ දැනෙනවා. මේ කය නිකන් වෙනස් වුණා වගේ දැනෙනවා. උඩට ගිහිලා බලන් ඉන්නවා වගේ දැනෙනවා. මොන දේ දැනුණත් ඇස්සරින්න නැතුව වැඩේ කරන්න යන්න, කරගෙන යන්න. ඇස්සරියා කියන්නේ මෙතන විනාසයි. මේ ඉතින් භාවනාව කඩාගත්තා එතනින්ම. එහෙනම් මේ ඕවා ඉතින් දැනීම විතරයි මුලදී මුලදී එන්නේ. ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක තමන් සමහරවිට භාවනා හොඳට ඉඳගෙන ඉඳලා හොඳට සකස් වෙලා වාඩි වුණාට සමහරවිට යනකොට පොඩ්ඩක් නිකන් ඔළුව මෙහෙම පැත්තකට හැරෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඒවා ගැන හිතන්න මේක ඇයි මෙහෙම උනේ මම මෙහෙම කෙලින්ම තියන් ඉන්න ඕනේ නේද කියලා එහෙම මුකුත් ප්‍රශ්නයක් කරගන්න එපා ඒවා. කය Tamanටයි පහසු විදිහට සකස් වුණාට වරදක් නැහැ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය පැවැත්වීමේ භාවනාවේදී හුස්ම සංසිඳීම තේරුම් ගිය පසු ඉන් ඉදිරියට සතිය පවත්වාගත යුතු අංග හා ආකාර පිළිබඳවද පර්යංක භාවනාවෙන් හා සක්මන් භාවනාවේදී භාවනාව අවසන් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල පිළිබඳවද උපදෙස් ලබා දෙන ලෙස පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම <clears throat> හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති කියලා මේ කියන්නේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය හොඳට සංසිඳුණා නම් ඒ කියන්නේ Tamanට හැබැයි මේකේ පොඩ්ඩක් අර කාලයක් යෙදෙන්න ඕනේ එක පාටම ඉහළම තැනට යන්න එක පාටම උත්සාහ ගන්නවට වඩා අපි ඒ ප්‍රදේශයේ හොඳට ඒ ප්‍රදේශේ ගත කරමින් ඒකේ තියෙන අත්දැකීම් ටික ලැබමින් යන එක තමයි වටින්නේ. දැන් මෙතන අර හුඟක් එක එක පරාසවල එහෙම නැත්නම් එක එක මට්ටම් වල ඉන්න නිසා කෙනෙකුට හිතන්න පුළුවන් මම අතෙන්ට යන්න ඕනේ නේද මම තාම මෙතනනේ ඉන්නේ මම ඉක්මනට එතෙන්ට යන්න ඕනේ කියලා එහෙම අපි මේ කරන්න අවශ්‍ය නැහැ. ඒ අනිත් අය කියන දේවල් වලින් තමන් උනන්දුවක් ගත්තට කිසි වරදක් නැහැ. හැබැයි තමනුත් මේ පාරේ සැලකිල්ලෙන් හිමීට යන්නයි දෙන්නේ. එතකොට අර එහෙම ස්වාභාවිකව වැඩෙන ගමනකදී තමයි මේ තමන්ට ඒ ඒ තැන් වලට ආවහම ඒ තැන් පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි එක පාට ඩෝන් ගාලා ඔන්න එක තැනකට යනවා. මේ පයින්නවා පැන්නට හැබැයි එතන පවත්වන්න බෑ. Tamanට උමනා කරන විදිහට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඉතින් මේ ධර්මයන් නැවත නැවත හුස්ම රැල්ලක් පාසා බලනවා. ඊළඟට පියවරක් පාසා බලනවා. මෙහෙම පොඩ්ඩක් විවේකයෙන් යන්න මේක හදිස්සි වුණාට කරන්නත් බෑ. මේක අපි තේරුම් ගන්න තියෙන්නේ. මේක හදිස්සි වුණොත් ඔන්න ගමන මේ පරක් වෙනවා. නීතියක් වශයෙන් මතක තියාගන්න තියෙන්නේ ඒකයි. හදිස්සි වුණොත් පරක් වෙනවා. මේ අතහැරලා දාන්නෙත් නැතුව මේ සැහැල්ලුවෙන් දවසේ වැඩ ටික කරනවා නම් දවසේ ඔන්න මම මේ මෙන්න මේ වෙලාවේ මම භාවනාව කරනවා. මෙච්ච වෙලාවක් කරනවා කියලා නිකන් පොඩ්ඩක් අපි කාලසටහනක් වගේ හදාගෙන කරනවා නම් දන්නේම නැතුව අපි අවශ්‍ය තැන් වලට අරගෙන යනවා. ටික අවශ්‍ය විදිහට හිත වැඩෙනවා. මේ ඒ නිසා නමුත් අපි ලොකු ඉලක්ක පවත්ව ගත්තොත් ලොකු ඉලක්ක අපේ හිතට දුන්නොත් ඒකම බරක් වෙනවා. අසහනක අසහනයක් බවට පත් වෙනවා. මොකද තාම මම එතෙන්ට ඇවිල්ලා නැහැ. අනේ මම අතන ඉන්න ඕනේ නේද කියලා අන්නත එතනම භාවනාව හරහා එන්නේ ඊළඟට පසුතැවීමක්. දෝමනස්සය. එහෙම නෙමෙයි මම අදත් ඔන්න මේ මට කළ යුතු දෙයට මං ඔන්න අත දැම්මා. ඔන්න මගෙන් අද මං වෙනුවෙන් මට කරන්න තියෙන දේ නැත්නම් බුදුහාමුදුර වෙනුවෙන් ඔන්න කරන්න තියෙන දේ කියලා හරි මම මාක් හරි දේවල් සතුටක් ඇති කරගෙන වැඩේ කරනවා නම් දිනපතාම අන්න අපි නොදැනුවත්වම ක්‍රමානුකූලව ඔන්න වැඩෙනවා. ඊළඟට ප්‍රශ්නයක් අහලා දුන්නා මොකද්ද දෙවැනි ප්‍රශ්නේ සක්මන් පරයන්ක භාවනාවෙන් හා සක්මන් භාවනාවේදී භාවනාව අවසන් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල එහෙම මුකුත්ම කියලා නැහැ අ කියන්නේ Tamanට දැන් මෙතෙන්දී නම් අපි ඉතින් වේලාව මැනලා ඉතින් පැයෙන් අවසන් කරනවා. එහෙම විශේෂ යමක් කළ යුතු නැහැ ඉතින්. දැන් මේ හොඳට වැඩෙන වෙලාවට අපි තුමු gedara භාවනා කරද්දී ඔන්න හොඳට අරමුණට අරමුණ අරමුණට හිත දාලා මේ දාලා හොඳට අවස්ථාවක් ආවා. අරමුණත් එක්ක හොඳට හිත සමපාත වුණා. ඒ වෙලාවේදී එකපාරට නැගිටින්න යන්නේ නැතුව තව පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් නම් තව ටිකක් හිටියට වරදක් නැහැ. හැබැයි ගෙදරදි කරද්දී අපි තුමු ඔන්න නිකන් කිරා වැටෙනවා නම් ඉඳගත්තට ඉඳගත්තාම කිරා වැටෙනවා නම් නිින්ද යනවා නම් ඉතින් ඒකේ දිගට ඉඳලා වැඩකුත් නැහැ. ඒකයි Taman තේරුම් ගන්න තියෙන්නේ. මෙතෙන්දී ඉතින් අපි මේ පැයක දේ ඉතින් වෙන් කරලා තියෙන හින්දා මේ විදිහට යන්න. නමුත් Tamanට නිදහස තියෙන වෙලාවේදී Taman තේරුම් ගන්න ඕනේ දැන් මම මේ වෙලාවේ ඉඳගෙන කරන භාවනාවේදී මාව කිරා වැටෙනවාද? මගේ හිත නිකන් ඈලි මෑලි වෙලාද? එහෙම නැත්තම් සැඟවිලාද? මට නිින්ද ගිහිල්ලාද? ඉතින් මේ ඉඳගන්නේ මේ ඉඳගත්තට පස්සේ නිින්ද යන ස්වභාවයක් නම් තියෙන්නේ. ඒක තවදුරටත් තියෙන්නේ නැතුව සක්මනට ගිහිල්ලා හිත හොඳට අවදිමත් කරගන්න, සතිමත් වෙන්න. අන්නේ අවදි කරගත්ත සතියෙන් හොඳට ආයි පරයන්කට එන්න. ওই වගේ ක්‍රම යොදා ගන්න. එතකොට අර අවසානයේදී මෙන්න මේ දේම කළ යුතුයි කියලා නීතියක් නැහැ ඉතින්. Tamanට හැබැයි සමහර කෙනෙකුට දැන් ඉඳගත්තට පස්සේ හොඳට භාවනාව කෙරිලා ඔය සමාලානිය ඈනුමක් වගේ යන්න එනවා. මේ ඒ ඈනුමක් දෙකක් යනවා. අන්න ඒ කියන්නේ ඉතින් ඒ ඒ ආපු මේ පිම්ම අවසానයි. ඊට පස්සේ ඉතින් ආයේ සක්මනට වගේ යන්න තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ රාත්‍රී ආනාපාන සති භාවනාව කරද්දී ඊටමත් විરૂපී රූප 8ක් පමණ දුටුවා. පොඩි ගැටීමක්ද විය. වම් කකුල කැඩිලා වගේ දැනුණා. ලයිට් එකක් මුහුණ ඉදිරියේ තිබුණ ලෙස දැනුණා. භාවනා ශාලාවේ මා තනිවි ඇති බවක් දැනුණා. ශරීරයට හරිම වෙහෙසක් දැනුණා. ඒ නිසා මම භාවනාව කෙරීගෙන යද්දීම දෙනෙත් ඇරියා. භාවනාව නතර කළා. පසුව මගේ දුර්වලකම අවබෝධ වුණා. වෙසීමක් වීරියත් මට නැහැ නේද කියලා. අවදිව බලන විට තව හතර දිනක් ශාලාවේ භාවනා කළා. මෙවන් වැරදි කළ විට ඊට පසු භාවනාවට වාඩි වීමට පෙර සමාව ගත යුතුයද? අද උදේ දෙවරක් පර්යංක භාවනාව කළා. බාධා කිසිවක් නැහැ. මුලදී මෙය ආලෝකය විතරයි පෙනුනේ. සක්මන් භාවනාවේදී සිත තාමත් විසිරෙනවා. මීට පෙර සක්මන් භාවනාව කර නැහැ. පත්‍රිකාවේ උපදෙස් බලාගෙනයි කළේ. ඒ ගැන තව ටිකක් උපදෙස් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට හරි. ඒ ටික හොඳයි. දැන් ඒ කියන්නේ රූප පෙන්වන්නට ඒවා ගණන් ගන්න එපා. ඒවා ඔස්සේ යන්නේ නැතුව ආනාපාන සතිය එක්කම ඉන්න. දැන් මේ මුල කියන්නේ තාම ආරම්භක යෝගියෙක් නිසා පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඇසුරු කරන්න මොන දේ පෙනුනත් විවිධාකාර රූප පෙනුනට ඒකක්වත් ඔස්සේ යන්න නැතුව ආනාපානය ඔස්සේම යන්න හුස්ම රැල්ලේ ඔස්සේම යන්න සක්මන් භාවනාවේදී ඉතින් අපි කරන්නේ මුලින් පොඩ්ඩක් සක්මන එක්ක යාලු වෙනවා සක්මනේ එහාට මෙහාට පොඩ්ඩක් ගිහිල්ලා ඉතින් හුරු වෙනවා සක්මනට මේ හුරු වෙන ගතියක් තියෙන්නේ භාවනාවක් කියලා ලොකුවට බරක් ගන්නෙ නෑ සාමාන්‍ය වේගය අල්ල ගන්නවා. ඒ මුල විනාඩි 5 විතර පොඩ්ඩක් එහාට මෙහාට මේ මේ කොනේ ඉඳන් එහා කොනට ගිහිල්ලා Tamanට යන්න පුරුවන් සාමාන්‍ය වේගය අල්ල ගන්නවා. ඊළඟට ඉතින් බලනවා මේ වම වදිනකොට වම වම් කකුල ස්පර්ශ වෙනකොට එතන මුල මුල් කාලෙදී වම කියලා මේ මෙනෙහි කරන්න. දකුණු කකුල වදිනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. ඉතින් ওই විදිහට බලන්න Tamanට පියවර කීපයක් කීයක් යන්න පුළුවන්ද කියලා. අපි තු පියවර 10ක් නම් යන්න පුළුවන් උනේ. සිත පිට ගියා නම් විසිරුණා නම් ඒ විසිරුණු තැන ඉඳන් ආයි ගන්න. ආයි නැවතත් කය යන විදිහට හිත පවත්වන්න. අර දැනි යන්න පුළුවන් ප්‍රමාණය ඊළඟ අවස්ථාවේදී වැඩි කරන්න බලන්න. ලොකු බලාපොරොත්තු දෙන්න එපා, ලොකු ඉලක්ක දෙන්න එපා. මේ 10 12 කරන්න බලන්න. 12 15 කරන්න බලන්න. ওই විදිහට සැහැල්ලුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගියෙක්මි. මට ඇති ප්‍රශ්නය නම් ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස කෙමෙන් කෙමෙන් අඩු වීගෙන ගොස් හොඳටම නොදෙනී යන තත්වයක් හටගනී. ඉන්පසු සිතුවිලි මොකුත් නැතුව නිකම් හිස් ආකාශය දිහා බලාගෙන ඉඳිමි. විනාඩි 30ක් පමණ එසේ සිටිමි. දිකටම මේ తত্ত্বය ගෙන යනවාදයි ප්‍රශ්නයකි. අනුකම්පාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේදී නිවන් සුව අත් වේවායි. කාගෙද කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? අර මීට මෑණි කලිනුත් මෑණි කෙනෙක් කිව්වා. ඔව්. හොඳයි, දරුවන් සන්නයි. දැන් සක්මන් භාවනාවේදී එහෙම කොහොමද කරන්නේ? සක්මන් භාවනාව සාමාන්‍යයෙන් හොඳට කෙරෙනවා. ඔව්. එතෙන්දී ඒ කකුල වදින තැනම හිත පවත්වන්න පුළුවන්ද? පුළුවන්. හිත දුවන්නේ නැහැ. කොහෙවත් යන්නේ නැහැ. එතනම හිත තියෙනවා. මේ කියන්නේ වදිනකොට ඔන්න දැන් මේ වම් වෙලාවට දකුණ කියලා එහෙම හිතෙන්නේ නැද්ද? නෑ. හොඳට වම් වෙලාවට වමම කියලා දන්නවා. ඊළඟට ම්ම් කියන්නේ මෙනෙහි කිරීමක් කරනවද නැත්නම් ඔහෙ දැනගෙන යනවද? මෙනෙහි කරනවා. මෙනෙහි කරනවද? වම කියලා මෙනෙහි කරනවද? ආ දැන් මෙනෙහි නොකරම යන්නේ. මෙමනි කරන්න එපා. නිකම් වෙන දේ දිහා බලන් හොඳට පාදයේ වම් පාදයේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයත් එක්ක ඉන්න. දැන් හිතට සිතුවිලි එන්නෙත් නැහැනේ නේද? අඩුයි. අඩුයි. අ තාම සක්මනේදී එනවද? ටිකක් එනවා. ටිකක් එනවා. කමන්නේ. මෙනෙහි කරන්න එපා. මෙනෙහි කිරීම අතහැරලා දාන්න. හොඳට වම් පාදයේ වදිනකොට ඒ ඒ වැඩිමත් එක්ක ඒ ස්පර්ශයත් එක්ක හොඳට හිත පවත්තන්න. ඒ ඒ දැනෙන දේ තියෙනවානේ. ඍජුවම Tamanට දැනෙනවානේ. වේදනාවක් තියෙනවානේ නේද? ඒ ඒ තුල හිත පවත්තන්න. කොහොම කොහොමද මේක දැනෙන්නේ? කොයි ඇඟිල්ලටද මුලින්ම දැනෙන්නේ? ඒකේ පැතිරෙන්නේ කොහොමද? ඊට පස්සේ විලුඹට කොහොමද දැනෙන්නේ? ඇඟිලි වලට වැදුනට වඩා විලුඹට වෙනසක් තියෙනවද? කියලා අන්න ඒ වගේ විස්තර ටිකක් හොයාගන්න. ඊළඟට ආයි ඔන්න දකුණු පාදයට බලනවා. ඒකෙත් ඒ වගේම විස්තර බලන්න. ඊළඟට ආයි වම් පාදෙත් විස්තර බලන්න. දකුණු පාදෙත් බලන්න. පුළුවන් තරම් සක්මන් භාවනාවෙන් සෑහෙන ප්‍රයෝජන ගන්න. ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදී ඔන්න දැන් සංසිඳිලා මුකුත් අරමුණක් නැතුව ඒ ඉන්නකොට කියන්නේ සිතුවිලි එන්නේ නැති ස්වභාවයක් තියනවාද සතුටින් ඉන්න පුළුවන්ද නිකන් සැක සහිතද මොන වගේද සිතුවිලි එන්නේ ඔව් සංසිඳිලා තියෙනවා සංසිඳිලා තියෙනවා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් පැයක් ඉන්න පුළුවන්ද විනාඩි 45 5ක් විතර ඉන්න පුළුවන් කමන්නෑ ওই විදිහට යන්න අ ඒ සංසිඳලා තියෙන වෙලාවට අපි තුමු විනාඩි 45ක් ඉන්න පුළුවන් නම් අපි තුමු විනාඩි 30කට විතර වගේ පස්සේ නිකන් හිතලා මේ පරීක්ෂා කරලා බැලුවොත් හිත තියෙන්නේ නිකන් මොන වගේ තැනක වගේ තේරෙන්නේ. එහෙම බැලුවේ නැද්ද? නෑ. කියන්නේ Tamanට සංසිඳුණා කියලා තේරෙන්නේ කොහොමද? දැන් ආනාපානේ බල බල හිටියා. ඒක නොදැනී ගියා. සම්පූර්ණයෙන්ම නොදැනී ගියාද? ඊට පස්සේ හිතට මොකද උනේ? ටික ටික නොදැනී ගියා. ඊට පස්සේ හිතට නිින්ද ගියාද? නෑ නිින්ද. කොහොමද නිින්ද නොගිය බව දන්නේ? හොඳට සිහියේ තිබුණා. කියන්නේ ඒ වෙලාවේ කයේ මුකුත් දැනුනේ නැද්ද? නෑ. කයේ මුකුත් දැනුනේත් නෑ. නෑ. හොඳයි. දැන් මේ ඒ සංසිඳිච්ච වෙලාවට සතුටක් මාක් හරි දැනෙනවද නිකන් ඔහේ ඉන්නා වගේද දැනෙන්නේ? ඒ වෙලාවට සතුටක් දැනෙනවා ටිකක් වෙලා ඉන්නකොට ඇඟ රිදෙනවා කකුල් රිදෙනවා එහෙම තේරෙනවද? ආ ඒ තේරෙනකොට ඒවට දාන්න. මොනවා හරි කයෙන් දේවල් දෙන්න ගත්තොත් අරමුණක් දෙන්න ගත්තොත් පොඩ්ඩක් ඒ අරමුණ වලට දාන්න. මේ දැනට يعني පොඩ්ඩක් මේ අරමුණු දැන් ඒ ඒ ඒ තැන් වලට හොඳට යොමු කරලා බලන්න. අපි තුමු විනාඩි 30ක් යනකොට හොඳට රිදෙන කොහේ හරි වේදනාවක් එනවා කියලා. ඒ වේදනාව එන තැනට හොඳට අර දැන් හිත එකඟ වෙලානේ තියෙන්නේ. ඒ එකඟ වෙච්ච හිත ඒ වේදනාව එන තැනට යොමු කරන්න. යොමු කරලා සමීප වෙලා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න හොඳට මොකද වෙන්නේ? මේ වේදනාවෙන් ඉගෙන ගන්න හදන්න දැන්. වේදනාව දිහා හොඳට බලාගෙන ඉන්න. වේදනාව සමන වෙලා ගියා කියලා හිතන්න. වේදනාව දැන් බලන් ඉඳලා දොන්න ආයෙ සමන වෙලා ගියා. ආයෙ අරමුණක් නොදී විවේකීව ඉන්න. ආයෙ ඔන්න රිදෙන්න ගන්නවා. එතෙන්ට දානවා. ඒක සමන වෙලා ගියොත් ආයෙ විවේකීව ඉන්නවා. ඔය විදිහට පොඩ්ඩක් යන්නකෝ බලන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ප්‍රථම වරට පැමිණියෙක්මි. සක්මන් භාවනාව සිහි කිරීමකින් තොරව ස්පර්ශය අත්විඳිමින් කරමි. දකුණු පාදයේ දකුණු පැත්තෙන්ද වම් පාදයේ වම් පැත්තෙන්ද ආරම්භන ස්පර්ශය මහපට ඇඟිලි තුඩ දක්වා පැතිරෙන අයුරු දකිමි. උඩමළුවේ බෝධින් වහන්සේ වටා ස්පර්ශය වටා ස්පර්ශයේ රළු සුමට බව, සිසිල් උණුසුම් බව අත්විඳෙමි. පර්යංක භාවනාව සඳහා කුසේ උස් පහත් වීම නිරීක්ෂණය කරමි. එන සිතවිලි යටපත් කරමින් පිම්බීම හැකිලීම මුල මැද අග දකිමි. කෙමෙන් පිම්බීම හැකිලීම වේගය අඩු වී තුනී වන විට සිතට ආ සිතුවිලි මුලදිම හඳුනාගෙන නුවණින් නුවණින් විමසුවෙමි. මේ පෙර අසතියෙන් සිටි නිසා ලැබුණු විපාක සිතක් බවත් ආයතන නිසා පෙර උපන් ස්කන්ධයන්ගේ සංගුව බාහිර ඇති ලෙසගත් මුලාව ඊට හේතු වූ බවත් නුවණින් සිහි කරමි. පෙර ඒ ස්කන්ධ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වූ බවත් මේ විපාක සිතත් ඒ ආකාරයටම බවත් මෙනෙහි මෙනෙහි ක්‍රිය රැවටි බාහිර යමක් සිහි වූ ලෙස ගැනීමෙන් නැවත විපාක ලෙස ස්කන්ධ උපදින බවත් නුවණින් දකිමි. කල යමක් සිහි වූ විට එය උපද නිරුද්ධ වූ නාම රූප પરම්පරාවක් පමණක් බවත් මේ ඒ සත්‍ය නොදැනීමේ විපාක සිතක් පමණක් බවත් සිහි කරමි. ගරු ස්වාමින් වහන්සේ මෙය දක්ෂ සංකල්පනාවක්ද. කල යුතුව තිබුණේ සිත පිට ගිය බව දැන නැවත කර්මස්ථානීය වෙත සිත යොමු කිරීමද. තවද ගරු ස්වාමින් වහන්සේ මම සතියෙන් සිටින විට උපදින ස්කන්ධ සිහි කිරීමට පුරුදුව සිටිමි. ඇසෙන විට එසේ සිහි කිරීම නිසා හැරි ඒ දෙස බලන්න නොසිතේ. ඵලය හේතුව සමග නිරුද්ධ බව සිහිපත් කරමින් බාහිරයේ දෙයක් ඇති ලෙස පැතීමෙන් වැළකී සිටීමට බලමි. හේතුඵල සබඳතාවටම විමසමි. දක්වමි. දක්මි. ගරු ස්වාමින් වහන්සේ මඟ දන්නා ඔබ වහන්සේ අපට මඟ නොමඟ තෝරන ගැනීමට පිහිටවන සේක්වා. හෙට මෙතනින් නික්ම යන අපට ඊට පෙර මේ හරි මඟ වටහා ගැනීම මහත් පිළිසරණක් වෙයි. හොඳයි. මේ තව තියෙනව නෑ නේද? ඉදිරියේදීත් මාස දෙක තුනකට වරක්වත් කමඨාන් සුද්ධ කර ගැනීමට ක්‍රමවේදයක් ඇතනම් gedara සිට භාවනා කරන යෝගීන්ට මහත් උපකාරයක් වේවි. මඟ යන ඔබ වහන්සේට ඉක්මනින් ගමන් අවසන් කොට අරහත් ඵල සාක්ෂාත් කර ගැනීමට මේ පිනත් හේතු වේවයි වාසනාව වේවා. ඒකත් ස්කන්ධ විදිහට බලන්න දෙන්නේ. <laughs> ඉතින් මේ කියන්න තියෙන ඉතින් ඒ දැන් ඔය පොතේ දැනුමනේ ඔක්කොම පොතේ දැනුම දාන්න යන්න එපා මේක දිගහැරෙන්න දෙන්න. ඒක හරි ලස්සනට මේ සුන්දරව දිගහැරෙනවා. අපි අර ඕක දැම්මහම මේක යාන්ත්‍රික වෙනවා. ඒ හින්දා මේ කරන්න තිබුණේ අර දැන් උත්තරේ දීලා තියෙනවා ඇත්තරම ප්‍රශ්නෙම කරන්න තිබුණේ ඒ ගැන නැතුව මූල කර්මස්ථානයට ඒම නේද කියලා තහනවා. ඉතින් ඒක තමයි කරන්න තිබුණේ. අර මොකක්වත් හිතන්න යන්න එපා. ඒ සුතමේ ඥානය භාවනා කරන වෙලාවට දාන්න යන්න එපා. මේ භාවනා කරන වෙලාවට හැබැයි මේ <clears throat> ස්වාභාවික වුණ දෙයක් වැටුණාට ඒකේ වරදක් නැහැ. හැබැයි මේක මේ ස්කන්ධද ආයතනද මේක බාහිරද අධ්‍යත්තද ඔය ඔක්කොම දාන්න ගියොත් ඔක්කොම පැටලෙනවා. ඒ නිසා මේ හිත පුළුවන් තරම් දොඩමළු වෙන එකෙන් වළක්වන්න. හිත දොඩමළු වීම කියන්නේ අනවශ්‍ය අරමුණු ඔස්සේ වෙන්නත් පුළුවන් මේ වගේ අපි ඉගෙනගත්ත දේවල් ඔස්සේ වෙන්නත් පුළුවන් ඉතින් අරමුණේ ලොකු හානියක් නොවුනට හැයත් ඉතින් හිත දොඩමලුයි කරගෙන යන භාවනාවට බාධායි ඒ නිසා පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන කරන වැඩේට මේ දකින ආස්වාසයට නැත්නම් දකින පිම්බීමට හැකිලීමට දැනෙන දෙයට හිත යොදාගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ඉවරයි නේද? හොඳයි. ඒ ලිඛිත ප්‍රශ්න අවසానයි කාට හරි යමක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්නම් අපි අවසන් කරන්නයි බලාපොරොත්තු. ඔව්. හොඳයි. තෙරුවන් සරණයි. ස්වයන්නාස අද දවසේ භාවනා කරගෙන ගියා. ඔව්. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල සංසිඳුණෙන් පස්සේ ශරීරයේ තදින් ස්පර්ශ වෙයි ඇති ස්ථාන සියල්ල කෙරෙහි මෙනෙහි කළා. ඔව්. ඒ තිබුණු අපහසුතා සියල්ල නැතුව ගියා. ඊට පස්සේ කිසිම දෙයක් නොදැනී ගියා. එයින් පස්සේ මම නිදහසේ හිත පවත්වාගෙන හිටියා. හොඳයි. ඉතින් ඒ කියන්නේ එහෙම වුණා නම් ආයේ ඒක ප්‍රශ්න කරන්න එපා. එතකොට ඒ ඒ කියන්නේ අරමුණු ආවොත් ඔන්න මෙනෙහි කරනවා. ඒ ඒ දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඉතින් කට්ටියම සංසිඳුණා. සංසිඳුණාට පස්සේ ඉතින් හිත විවේකයෙන් ඉන්නවා. එහෙමයි. ඒ ඒකට බාධා කරන්න එපා. එහෙමයි සොයන්න. ඒක ඒකට බාධා නොකර විවේකයේ භුක්ති විඳිනවා. විවේකයෙන් සතුටින් ඉන්නවා. ඊළඟට අපි තුමු ඔන්න විවේකේ කඩාගෙන ඔන්න සිතුවිලිටයක් එනවා. ඒ බාධායිනේ දැන්. එන්න චුට්ටක් බලන්න. බැලුවාම ඔන්න ඒගොල්ලෝ අපිට ඔන්න හානි කරන්න ආවා කියලා හිතුණා නම් ඉතින් අපි අපි හානි කරගන්න හොඳ නැහැ. එහෙමයි. දැන් ඔන්න සිතුවිලිටයක් පැන නැග්ගා. ඉතින් අපි දිහා පොඩ්ඩක් බැලුවා. දැන් මේ සතියෙන් ඉන්නේ අපි අර විවේකීව ඉඳලානේ දැන් බලන්නේ. විවේකයේ ඉඳලා තමයි මේ දිහා බලන්නේ. ඒ බලනකොට අපිට ඒගොල්ලන්ට කරන්න පුළුවන් හානිය අවමයි. අපි සතියෙන් ඉන්නේ. ඒ සතියෙන් ඉන්නකොට විවේකයෙන් ඉන්නකොට සතියේ උපරිම මට්ටමක් තියෙන ඇත්තටම. මොකද ඔය විවේකීව අරමුණකින් තොරව හිත පවත්වන්න ලොකු අවදිමත් භාවයක් ලොකු සතිමත් බවක් තියෙන්න ඕනේ. නැත්තම් අනිවාර්යයෙන් උතන නිඳ යනවා. ඒ නිසා මේ ඔය මට්ටමේදී අර වගේ විවේකයෙන් ඉඳද්දී ඔන්න සිතුවිලි ටිකක් ආවොත් ඒ දිහා හොඳට බැලුවා. දැන් අපි විස්තර කරේ. දැන් ඒක තණ්හා දික්ටිමාන වශයෙන් බලන්න පුළුවන්. හේතුඵල වශයෙන් බලන්න පුළුවන්. මොන විදිහට හරි කමන්නේ. ඒ දිහා බැලුවා. ඔන්න ඒගොල්ලොත් දුර වෙලා ගියා. ආයි ඉතින් අපි විවේකයෙන් ඉන්නවා. එහෙමයි. දැන් සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? ස්වයන්හස ගැටලුවක් නැහැ. ඔසෝන තබන එක කරනවා. අහහ. ඊට පස්සේ මේ සක්මන් භාවනාවේදී කකුල ස්පර්ශ වෙන මේ ප්‍රමාණය බලනවා. ඔව්. ගොරෝසු සියුම් වශයෙන්. ඔව්. ඊට පස්සේ පුංචි ඇඟිල්ලේ ඉඳලා මහපට ඇඟිල්ල දක්වා ස්පර්ශ වෙනවා, තද ගතිය දැනෙනවා. ඔව්. ඒ වගේම කකුලේ බොක්ක තියෙන පැත්ත හොඳයි. ඒ පැත්තරත් මේ ස්පර්ශ වෙනවා මේ මටත් අවුරුදු කීපයක්ම කරනවා නේද? එහෙමයි ස්වාමීන් ගිය පාරත් මට මතකයි. එහෙමයි. සනහන් සම්බන්ධ වුණා නේද? එහෙමයි. එතකොට අවුරුදු 3ක් 4ක්? එහෙමයි. ඒ වගේ කරනවා නේ. දැන් ඒ කියන්නේ බලෙන්මද මේවා බලන්නේ මේ යටිපතුල් වල දැනෙන දේවල් බලෙන්ම උවමනාවෙන්ම තාම බලනවද එහෙමද යන්නේ නැත්නම් නෑ සොයන්න දැන් කකුල මෙහෙවනකොට ඒක දැනෙනවා සොයන්නස දැනෙනවා يعني ආයාස කරද ඒ බැලීම ආයාස කරද නෑ සොයන්නස නෑ ඔව් සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවා එහෙමයි හා එහෙනම් කමන්නේ තව ඒකේ වරදක් නෑ ඒ විදිහට යන්න දෙන්න අතන අර වගේ පරයන්ක භාවනාවේදී මේ විවේක වෙනවා නම් ඒ විවේකයෙන් ඉන්න. එතෙන්දී මොකක්වත් ආයේ අරමුණක් දෙන්න යන්න එපා. සතුටෙන් විවේකයෙන් හිතට ඉන්න දෙන්න. විවේක වෙන්න දෙන්න. අනිත් කටයුතු කරද්දිත් බලන්න මේ හිතට අනවශ්‍ය විදිහට එක එක දේවල් හිත හිතා කල්පනා කර කර ඉන්න දෙන්න නැතුව පුළුවන් තරම් මාක් හරි වර්තමානයේ කය තියෙන අරමුණට ගන්න. එහෙමයි දැන් කය යමක් යම යම් කටයුත්තක නිරත වෙලා නම් ඉන්නේ ඒ කටයුත්තට ගන්න. එහෙමයි ඒ විදිහට අර තමන්ට තමන්ට හානි වෙන තැන් ටික හඳුනගෙන ඒ හානි ටික දුරු කරගන්න. එහෙමයි සර්. හොඳ. සොයනස් දැන් හෙටින් අපේ නේවාසික පුහුණුව අවසන් වෙනවා. ඔව්. තව ඉදිරියට අපි ඒවම කරගෙන යනවද? ඔව්. දැන් ඒක තමයි කියන්නේ දැන් ඕක කියන්නේ බහුලීකృత කරාට කිසිම වරදක් නැහැ. බහුලීකృత වෙන්න ඕනේ. අපි අර මේකෙන් අර ගන්න ගැම්ම ඒ මට්ටමේදී පවත්න්න අමාරුයි. නමුත් අඩුතරමින් කියන්නේ නැවත නැවත කළා දිනපතා කළා අඩුතරමින් මේ මට්ටමවත් පවත්ත ගන්න උත්සාහ කරා. එහෙමයි. මුලදී ටිකක් වැටෙනවා. හැබැයි කොහොම හරි දිනචරියාවක් හදාගන්න කොහොමද මේක මේ දැන් මේ අත්දකපු මට්ටම හරි නැත්නම් මේ දිනු වෙච්ච මට්ටම හරි අඩුතරමින් පවත්වන්න. එහෙමයි. ඊට එහාට නොගියත් මේ මට්ටමේ පවත්ව ගන්න හරි. එහෙමයි. එහෙම උත්සාහවත් වෙන්න. හොඳයි සන්න. හොඳයි. දරුවන් සන්න. දරුවන් සන්න. අර වචනයක් කියන්න පුළුවන් මේ නෑ පොදුවේ කියන්න පුළුවන්. දැන් එක අවස්ථාවකදී අර මේ බ්‍රාහමණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ හිතට තියෙන පිළිසරණ මොකද්ද කියලා. ඒ ඒ පිළිසරණ වශයෙන් බුදුහාමුදුරු කියන්නේ සතියමයි. සතියේ තියෙන පිළිසරණ වශයෙන් කියන්නේ මේ විමුක්ත ස්වභාවය, අරමුණු වලින් තොර ස්වභාවය. එහෙනම් අපි අරමුණු වලින් තොරව විවේකයෙන් ඉන්නවා නම් ඒකම ලොකු පිළිසරණක් වෙනවා සතියට. ඒ නිසා සතිය වැඩෙනවා එතනත්. ඒ නිසා ඒවා තේරුම් අරගෙන සතිය දිනු කරන්න සතිය ඉස්සර කරගෙන යද්දී සතියෙම අරන් යනවා සෑහෙන්න. එතකොට වෙන හානි අඩුයි. හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි අද ධර්ම සාකච්ඡා වාරය මෙතනින් સમાપ્ત කරනවා. ඉතින් අද දවස පුරාම ඉතින් මේ පිංතුන් උනන්දුවෙන් උත්සාහයෙන් තමන්ගේ බණ භාවනා කටයුතු වල යෙදුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ මිය පරලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්තා. ඒ අයම් දුක්ඛිත ස්ථානවල සිටිත් නම් මේන් අත මිදේවා සියලු දෙනාටම උතුම් වූ නිවන් සුව පිණිස ඒ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු